කරගන්න සාකච්ඡා කරන්න අවශ්‍ය කරුණු අතර මූලික මාතෘකාවක් ලැබිලා තියෙනවා. දරුවෝ දෙමව්පියෝ කියන මේ වචන දෙක පිළිබඳව දැනගත යුතු විශේෂ කොටසක්. මොකද හේතුව මේ මූලික අවස්ථාව හොඳින් තේරුම් ගත්තේ නැත්නම් ඉන් එහා ගුණයකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. ලෞකිකත්වයේ තිබෙනා වූ ඉහළම ගුණේ තේරුම් අරගන්න ඕනේ. ඒ ගුණය තුළින් ඉන් එහාට යන්න නම් ඒ පඩියට අඩිය තියන්න ඕනේ. හරියට අපි හිතමුකෝ යම් කිසි පඩි පෙළක් තියෙනවා. අපි උඩට යන්න ඕනේ. ප්‍රධාන පඩි පෙළට යන්න ඉස්සෙල්ලා පල්ලෙහාම පඩි පෙළක් තියෙනවා. අපේ පල්ලෙහා පඩි පෙළෙන් නැවෙනකන් ඊළඟ පඩියකට අඩිය තියාගන්න අපිට ක්‍රමයක් නෑ. අපි මේ පඩිවල පාමුලම ඉන්නවා. අපි කොහොමද ඉහළ පඩි නෑ. සාසන පඩි පෙළ ඉහළ පඩි පෙළ. ලෞකිකත්වයේ ಗುಣ පඩි පෙළ තමයි පහළ පඩි පෙළ. පහළ පඩිපලෙන් ගිහිල්ලා වුණා ඉහළ පඩිපලට අඩිය ගහලා. අයි පහළ පඩිපලෙන් නොගිහින් ඉහළ පඩිපලට අඩිය ගන්න කොච්චර දැඟලුවා. අපේ වය දීගමදි ඒ වැඩේ කරගා. නැවත විශේෂ වෙනවා නිසා ප්‍රතිඵලෙ ලැබෙන්නේ. මෙන්න මේක හොඳට අපි තේරුම් අරගන්න. සාසන දරුවන්ට සාසන පියෝ කියනවා. ඒ තමයි බුදු පියාණන්. සාසන දරුවන්ට සාසන මයෙක් කියනවා. එක්ම අමා මෑණියන්. බුදු පියාණන් වහන්සේ කියුවා අමාමෑණියන් වහන්සේ කිව්වත් අදිරයන් වහන්සේ තමයි ඒ නමින් අමතයි. ඒතකොට මේ මව පියා ළඟට යන්න එන්නයි ඉහළ පඩිපෙළට යන තැනට ඕන ඉඳන් තමයි ඒ ටික තියෙන්නේ. එදෙන් දැන මෙලොවත් ඉන්නවා මව්පිය. එතනක් දැනගන්න. ඒක තමයි ලෞකික ගුණය. ඒ ලෞකිකත්වයේ කියන ගුණයෙන් ඉරෙන්ට එන්නේ නැහැ. ඒ විදිහ හැම වෙලේම වික්ෂිප්තතාවයෙන් යුක්තයි. ඒ වික්ෂිප්තභාවය අත්හැරගන්නේ නැතුව ඒ ආවරණය අත්හැරගන්නේ නැතුව ඉන්හට යන්න බෑ. නිසා ගුණයට නැගෙන්නේ අනුපූර්වව. අනුපූර්වව නැගෙන ගුණෙදි ප්‍රථම ගුණේ නොතිබුණා නම් ඒන් එහාට යන්න බෑ. මෙතෙන්දී අපි දැනගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් අපි එක්තරා අවස්ථාවක දරුවෝ දැනගන්න ඕන දෙමව්පියන්ට සලකන්න මේ ආදී වශයෙන් කියන පිරිසක් බොහෝ අය ළඟ තියෙනවා. ටිකක් වයසට ගියාට පස්සේ දෙමව්පියෝ විතරයි කියලා හිතා ඉන්නේ. අපි දෙමව්පියෝ. අපි දරුවෝ. මේ දෙමව්පියෝ කියන කට්ටියත් එක්තරා දරු පිරිසක් ආයෙම දරු පිරිසක් බව හිතන්නේ නැහැ. ඒකට දෙමව්පියෝ හිතන්නේ ඉද කියන එක හිතන්නේ නැත්නම්. ඒක දෙමව්පිය සංඥා විතරක් අරගෙන හිටියොත් ඒකට තමයි වැඩෙන්නේ හිතේ. ඒ දැනගන්න ඕනේ අපිට දරුවෝ ඉන්නවා වගේ අපි අයගොල්ලන්ගේ දෙමව්පියෝ වගේ. අපිටත් දෙමව්පියෝ ඉඳලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ දරුවෝ. ඒ ලෞකික වශයෙන්. මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ කොතනින්ද දෙමව්පියෝ බාටපත් වෙන්නේ කොතනින්ද දරුවෝ බාටපත් වෙන්නේ. පැති දෙකක් තියෙනවා. සාසන දරුවෝ බාටපත් වෙන සාසන දෙමව්පියෝ හඳුනා ගන්න. ඒ තමයි මාමෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. ලෞකිකත්වයේ තිබෙනා ගුණය වැඩිවීමද ලෞකික දෙමව්පියන් හඳුනා ගන්නවා කියන්නේ. කොතනින් ගන්නද දෙමව්පියෝ දරුවෙකුට? දරුවා වුණේ කොතනින්ද? හැබැයි මේ ලෞකිකත්වයේ තියෙන දෙමව්පිය දරු ප්‍රශ්නේ තියෙන්නේ අද්දවෙන් අද්දවට. අද්දවෙන් අද්දවට මේක වෙනස් වෙනවා. සාසන දෙමව්පිය දරු ප්‍රශ්න නම් එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. ලෝකේ ඉන්න සියලුම සත්ත්වයක කවදා හරි ශාසන දෙමාපිය වෙන්නේ බුදු පියාණන් වහන්සේ අමාමෑණියන් වහන්සේගෙන් මේ හඳුන්වනා උත්තමයන් වහන්සේලායි බුදු පියාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා තමයි එදෙන්න හඳුන්වන්නේ. ඒ දෙමාපියෝ ඒ දරුවෝ කියන එක නම් එහෙම ලේසියෙන් වෙනස් වෙන එකක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේලා ශරීරයෙන් වෙනස්ව දකින්න පුළුවන්. කබසඳ බුදු පියාණන් වහන්සේ, කොණාගම බුදු පියාණන් වහන්සේ, කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ආදී වශයෙන් ගෞතම බුදු පියාණන් වහන්සේ මෙහෙම දකින්න පුළුවන්. හැබැයි මේ සියලුම බුදු පියාණන් වහන්සේලා හඳුනා ගන්න ගුණ නමයක් තියෙනවා. ගුණ නමයකින් බුදු පියාණන් වහන්සේ තමයි අපි කවුරුත් දැකියේ. අරහන් කියන බුදු පියාණන් වහන්සේ. සල්කන්ද බුදු පියාණන් වහන්සේ කිව්වත් ඕනාගම බුදු පියාණන් වහන්සේ කිව්වත් අරහන් කියන බුදු පියාණන් වහන්සේ නම. සම්මා සම්බුද්ධ කියන බුදු පියාණන් වහන්සේ නමක්. ඒ විද්‍යාධර්ම සම්පන්න බුදු පියාණන් වහන්සේ නමක්මයි. සුගත බුදු පියාණන් වහන්සේ නමක්මයි. ලෝකවිදු බුදු පියාණන් වහන්සේ නමක්මයි. අනුත්තර පුරිස සංඝාරදී බුදු පියාණන් වහන්සේ නමක්මයි. සත්තා බුදු පියාණන් වහන්සේ නමක්මයි. සත්තා දේව මනුසාන බුදු පියාණන් වහන්සේ නමක්මයි. බුද්ධෝ කියන බුදු පියාණන් වහන්සේ නම තමයි භගවා කියන බුදු පියාණන් වහන්සේ නම. ඒ සියලුම අටවිසි බුදුවරයන් වහන්සේලා කිව්වත් අසංඛ්‍ය සංඛ්‍යාත පෙර බුදුවරයන් වහන්සේලා කිව්වත් ඔක්කොම ඔය ಗುಣ නමේ තරයි. මේ ಗುಣ නමෙන් යුත්වන්නා බුදු පියාණන් වහන්සේ තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අපි සිහිකර ගන්නේ. ඒතොර එහෙම නැත්නම් එහෙම කුජ්ජල බුදු පියාණන් වහන්සේ නම වශයෙන් ගන්න කිව්වොත් එහෙම ගෞතම බුදු පියාණන් වහන්සේ සරණ යනවා කිව්වොත් එහෙම උන්වහන්සේ අද නැහැ කියනවා බා. ගතක් නැහැ ඉතින්. එහෙනම් කවුරු කරන්නේ? නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියනකොට අපි සරණ ගිහින් තියෙන්නේ ඔය ಗುಣ නමේ කියන එක බුදු පියාණන් වහන්සේ. ඒ ಗುಣ නමේ නම් පිරිනුවම් පාන්නේ. ಗುಣ නමෙන් යුතුවන්නා ಗುಣ බුදු පියාණන් වහන්සේ කියන්නේ නව ಗುಣ බුදු පියාණන් වහන්සේ. කාලයකට යටපත් වෙලා තියෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මෙහෙමයි කියලා මතු කරවලේ. මතු කරලා දුන්නාට පස්සේ ආයි විද්‍යාමාන. යටපත් වීමයි විද්‍යාමාන වීමයි කියන මේ කාරණා දෙක සිද්ධ වෙනවා විතරයි. එතන එන්නේ ಗುಣ නමේ බුදු පියාණන් වහන්සේ නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නයක්. ඕටිය තේරුම් ගන්න ඉස්සෙල්ලා. අපි දැනගන්න ඕනේ දෙමව්පිය වෙන්නේ කොතන ඉඳලාද දරුවෝ වෙන්නේ කොතන ඉඳලාද. මේ කාරණේ දෙමව්පිය ගුණය කියන එක සැලකන්නේ කොතන කොයි කාරණාවද? දැන් මේකත් අද ගාක් පටලවාගෙන තියෙනවා. මොකද වැළකුවේ නැහැ. යා බේබද්දි නීතේ එන විසඟන අපි කොහොමද සැලකන්නේ අම්මා කියන්නේ කොහොමද තාත්තා කියන්නේ කොහොමද ඕක කොහොමද අම්මලා වෙන්නේ තාත්තලා වෙන්නේ මෙන්න මෙහෙම එක්තරානේ ඇස් දෙකට පේන කන් දෙකට ඇහෙන මේ ලෞකිකත්වයේ තුල කෙනෙකුට තේරෙන හරියෙන් දෙමව්පිය මයින්ඩක් බලාපොරොත්තු වෙනවා දරුවෝ මයින්ඩක් බලාපොරොත්තු වෙනවා ඔතනින් මයින් දෙමව්පියවත් ඔතනින් මයින් දරුවෝවත් කියන ওই දෙකම නියම දෙමව්පිය දරු සම්බන්ධය දැනගත් අයගේ නිගමන නෙමෙයි ඒක හොඳින් තේරෙනවා අවිද්‍යාකාරකට නිගමන එහෙම මයින්ඩ් එක ඇහෙන් පේන හරියට කනෙන් ඇහෙන හරියට ඒ ටිකෙන් බලලා පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචර කරන හිතෙන් දකින්න හරියින් දෙමව්පිය මයින්ඩක් බෑ දරු මයින්ඩක් බෑ. උතම් ගා ගැඹුරු තැන. ඔබ විස්තර කරලා හොඳට තේරුම් අරගන්න ඕන දෙයක්. ඔතන පටන් ගන්න දෙමව්පිය වෙන්නේ කොහොමද? උපන්නට පස්සේ නෙමෙයි දෙමව්පිය වෙන්නේ. උපන්නට පස්සේ වෙන්නේ පූර්ව උපකාර කරනවා. උපන්නට පස්සේ උපකාර කරනවා පූර්ව උපකාර. ඒක දෙමව්පිය කියන තැන ඊට එහාට කියන්නේ. යම් කිසි උත්පත්තියක් සඳහා ගැබකට එන්නේ කොයි වෙලාවෙද? ඇදලා එන්නේ. අන්න එතෙන්ට එනකොට. ඊළඟ භවයටයි තියෙන දෙමව්පිය හිමිකම එතනින් හැදෙනවා. යම් ගැබකට උත්පත්ති වශයෙන් එන වෙලාවේ දෙමව්පිය හිමිකමක් ලබනවා. ඉතින් එතෙන්ට එන්නේ කොහෙන්ද? කොහොමද එන්නේ? කවුද ගෙනත් දාන්නේ? Taman එනවද? ගැබකට එන්නේ කොහොමද? මෙන්න මේ කාරණේ ගාක් හොදට තේරුම් අරගන්න ඕනද? උතන තේරුම් ගත්තේ නැත්නම් අපි අනුපිට වරද පව යම් මව් ගැබක් කරා අපි යම් සත්‍යයක් ඇදලා එනවා. මේ මව් ගැබක් කරා එන අවස්ථාව කොහොමද සිද්ධ වෙන්නේ? මෙන්න මේකත් අපි තේරුම් අරගන්න ඕනේ. අර නීචයි කියලා හරියන්නේ නැහැ. ඇයි නීච ගැබක් හම්බ වුනේ? ඒක දැනගන්න ඕනේ. මං ඉපදලා තියෙන්නේ කාලකන්ණි ගෑණියෙකුට කෙනෙක් කියන්න පුළුවන්. මං ජාතක කරලා තියෙන්නේ අවලං පියෙක්නේ කියලා කියන්න පුළුවන්. ඇයි අවලම් පියෙකුටයි කාලකන්ණි ගෑණියෙකුටයි දරුවෙක් හැටියට පියගෙන් ජාතක වෙලා ගැබ පිළිස දෙනත් ඇයි? එන්න සිද්ධ වුණේ. දැන් ඒක කවුරු කාටද බලපාන? මෙන්න මේ ටික තේරුම් ගන්න වෙනවා. බොහෝ මුල හරි. ඒ විලාසෙ පටවන කෙනෙක් නෑ. කවුද ගෙනත් දැම්ම? මහා බ්‍රහ්මයා ගෙනත් දැම්ම. දෙවියන් වහන්සේ ගෙනත් දැම්ම. තමන් ආවා. ගෙන්නගත්තා. මේ කියන්නේ එකක්වත් ඔතන සිද්ධ වෙලා නෑ. තමන් ආවා කියලා තමන් වෙනවා කියලා ආවෙත් අම්මා තාත්තා කියලා අඬ ගහගත්තෙත් දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ගෙනත් දැම්මෙත් මේ ලෝකේ අතුරුසේමාන බලවේගයක් වශයෙන් යම්කිසි පුද්ගලයෙක් ගෙනත් දැම්මෙත් නෑ එක්තරා දෙයක් තියෙනවා අපිට එන්න හේතු වෙන්නේ කම්මස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපරිහරණෝ යං කම්මං කරිසාමිති කල්යාණං වා පාපකං වා සසදායාදෝ භවිසාමිති කියන මෙන්න මේ ධර්මතාවයක් තියෙනවා ওই ධර්මතාවය ලෝකේ කවදාහත් වෙනස් වෙන එකක් ඒ ධර්මතාවයට අනුකූල වැඩ පිළිලක් තියෙනවා. ඒ වැඩ පිළිලේ ධර්මතාවයට අනුකූලව මේක කිසිම පගාවකට පන්දමකට පත්තග්‍රාහීත්වයකට නැමෙන ධර්මතාවයක් නෙමෙයි. මෙන්න මේ ටික හොඳට පැහැදිලිව තේරුම් අරගන්න. අපි විසින් කරන ලද්දේ යම් හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඊට අනුකූල හේතුඵලයක් වශයෙන් ක්‍රියාත්මක වෙන වැඩ පිළිලක් තියෙනවා ධර්මතාවය. මෙන්න මේ ධර්මතාවය තමයි අපි කම්මසකෝමි කම්මදායාද ආදී වශයෙන් කිව්ව. කර්මයේ මුල් කරගෙන කර්මයේ දායාද කරගෙන මේ කර්මයේ උපත් ස්ථානීය කරගෙන කර්මයේ න්‍යාය කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන යම් කිසි යහපත් කර්මයක් කරන ලද්දේ නම් ඊට යහපත් ප්‍රතිඵලයක් වශයෙන් හෝ අයහපත් කර්මයක් කරන ලද්දේ නම් අයහපත් ප්‍රතිඵලයක් වශයෙන් හෝ මේ භව පැවැත්ම ඇති වෙනවා. මෙසේ පවතී. මෙහි සිද්ධ වෙන්නේ. මෙන්න මේක දකින්න ඕනේ. එහෙම දැක්කට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් කාටවත් වරද පටවන්න බෑ එහෙම කෙනෙක් ළඟ උපදින්න ආවා කියලා. තමා තමා ගැනම හිතා ගන්න ඕනේ. පෙර භවයේදී සිද්ධ කළේ යමක්ද? පෙරපු දෙයට අනුකූලව විපාකේ කරගිලා ඇවිදලා එනවා. ඒ වෙදෙනේ උප්පත්ති ලැබිලා තියෙනවා. උප්පත්ති වශයෙන් ලබා කල්ලා තියෙනවා. දැන් කාට බයිද? මේ ලෝක සත්‍යය සසල සැරිසරාගෙන යන තාක්කයි. වටිනාම දෙයක් හැටියට ලෝකේ යමක් පිළිගන්නේ. මොකද පිළිගන්නේ? පැවැත්මක් ඇතුව ඉන්න. පැවැත්මකටපත් වෙන්න. නැත්නම් ජීවත් වීමේ ආසාව. ජීවත් වෙන්න බෑ. කවුරු හරි වෙලා මිසක් නොවි ජීවත් වෙනවා කියන එක ජීවත් වෙන්න නම් කවුරු හරි වෙන්න ඕනේ. එතන මෙතෙන්දි මේ ග්‍රහණය කරගන්න ලෝකේද කඩින් ඇතුළු කරන ලෝකේද යම් අවිද්‍යාවක් නිසා යම් තෘෂ්ණාවක් නිසා බැහැගත්තා නම් ඒක හොඳයි කියලා. ඒ පුද්ගලයා බලාපොරොත්තු වෙනවා ඒ දෘෂ්ටිය ඉඳගෙන ඒ බලාපොරොත්තු වෙන නම් ඒ තියෙන අවිද්‍යාවේ ස්වභාවය ඒ තෘෂ්ණා ස්වභාවය බැඳිලා එතනින් බලාපොරොත්තු වෙන වටිනාම දේ තමයි ඒ බඳු ආකාර පැවැත්මක් අට ඕනේ. ඒ බඳු ආකාර පැවැත්මකින් විද්‍යාමාන වෙන්න ඕනේ කියන බලාපොරොත්තු. මිනිස් කයෙක. ඒව නැත්නම් ගණී භවන කයෙක. මම ඉන්න ඕනේ. මොකද මම කරන කියන හිතන දේවල් වලට. විශාලම ප්‍රයෝජනයක් තියෙන මේ ගණී භවන වස්තු. දැන් මේක එක්තරා දෘෂ්ටියක්. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ඇති වෙන දෘෂ්ටියක හැකියි. සුතච්චනා කියනවා මේ ලෝක සත්‍යය. හැම වෙලාවකම ජනිත කරන්න හිතෙන පොතු ආවේ තියෙන ওই දේ තමයි. කොච්චර කිව්වත් මේ කේස්ලොම් නියදා සම්මක්නාර 68 මිදුළු වකුගඩු මේ දෙවි ස්වරූප කොටසෙන් යුක්තවන්නා මේ කය කිව්වනේ. ඒක තමයි ඕනේ වෙලා තියෙන්නේ පළවෙනි. මොකද මේක ඕනේ වුනේ. නිකම් රූප බලලාමදි. අල්ලගන්න බදා ගන්න පුළුවන් જાතිය රූප බදලා ඉතින් ඒ වැඩේට අවශ්‍ය කරන හැදුවේ මට ඕන. අන්න ඉතර අවිද්‍යාව විදුස්නායි දෘෂ්ටියක හැටි. ඇහිලා විතරක් මදි. ඇහිච්ච දේ පිළිබඳ දුවන්න පනින්න ඒව ඇතුළු කරන්න බදා ගන්න ගණී භාවන දෙයක් වස්තුවක් බදා ගන්න හඳුවා ගන්න අවශ්‍යදී වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් ඇහිීමක් ලබන දේකුයි මට ඕන. අනේකට මක්ලිය කයක් ඕනේ. කනක් ඕනේ. ආග්‍රහණ ආස්වාදයෙන් සීමා වෙලා අමාදි. ඒ ආග්‍රහණය කරපු වස්තුවක් ඇත්නම් ඒ වස්තුවක් අල්ලගෙන. ඒකත් බදාගෙන. ඒකත් මගේ කීකිය. ඒකේ බැඳිලා. ඒකට පොර කාලා ඒක උදුරාගෙන. Taman වශයෙන් පවත්වාගෙන. මේ මගේ සංකෘතිය කියනවත් අපිට ඕන. මගේ මගේ මල් ගහ කියනවත් ඕන. ඒක හරි ලස්සනයි. ඒක සුන්දරයි. ඒක මගේ මල් ගහ. මේ ෆෑන් එක ෆෑන් එක හරි සුවඳයි. ඒක මගේ ෆෑන් කෝප්පිය. මේ පවුලර් එක හරි සුවඳයි. ඒක මගේ ප්‍රියුපේ. දැන් මේක කියා ගන්නත් එකක්. සුවඳ විතර කරගෙන මම. ඒක මගේ කරගන්නත් ඕනේ. මගේ කරලා බදා ගන්නත් ඕනේ. ඒක අනිත් අය කියලා පොර කාලා අරගන්න පස්සුවක් වෙන්නත් ඕනේ. Taman වශයෙන් තියාගන්න જાතිය හැදිච්ච එකක් වෙන්නත් ඕනේ. ඉතින් ඔතන බලන් ඉන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහම රූප වශයෙන් අරගෙන, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් අරගෙනමයි. ඒක මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ. මම කරේන, මගේ කරේන දැඩිව බදා ගන්නත් ඒක අයිතිවාසිකම් කරගන්නත් වෙන් කරගෙන හංගගෙන හරි අරගෙන මගේ මගේ කිය කිය අරන් දුවන්න පයින්න හංගා ගන්න පුළුවන් જાතිය. අනිකාගේ පොර කාලා බේරාගෙන වෙන් කරගන්න පුළුවන් જાතිය. එහෙම එකක් වෙන්නත් ඕනේ. මෙන්න මේක අවිද්‍යාවේ දුෂ්ණාවේ එක්තරා අවස්ථාවක තියෙන දෘෂ්ටියක හැටි. මෙන්න මේ දෘෂ්ටියට බැහැගෙන ඉන්න නිසා ලෝකයට පළවෙනි එක ඕක. මට නැහැනම් මට ඕනේ. මට නැහැනම් කාටවත් හම්බෙන්නත් ඒක. ඒක මට ඕන. මට ඕන හැටියට තියෙන්නේ. දැන් මේක තමයි මේ ලෝක සත්‍යයගේ තිබෙනා වූ ලොකුම දෘෂ්ටිය. මෙතෙන්ට බැහැගත්තට පස්සේ තමයි මේක එහෙම කරගන්න තමයි සියලුම දස අකුසල් කර කර අසාධාරණ කර කර මේ ලෝක සත්‍ය දුෂ්ට වෙන්නේ. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන. ඒ නිසාමයි මේ දස අකුසල් කරෙන්නේ. අයිතිකම් අසාධාරණකම් කරෙන්නේ. මනස දෘෂ්ටභාවයටපත් වෙන්නේ. පළවෙනි දැන මොකද්ද? දැඩිව ග්‍රහණය කරලා මම කියන්න, මගේ කියන්න, මගේ කියලා වෙන් කරගන්න, මගේ කියලා රැකගන්න වස්තුවක් ඕනේ. ඔය අදහස. මෙන්න මේ බලාපොරොත්තුව තමයි සදවම තියෙන බලාපොරොත්තුව. පැවැත්මේ සත්වයකට මේිට වැඩිය වටිනා බලාපොරොත්තුවක් අවශ්‍ය. ඒක එහෙම කරගන්න බැරි නම් සමහරවල් සියදිවි ස්ථානි කරගන්න. අට මෙහෙම නම්, එහෙම නැත්නම් ඒ જાතිය ගත ඕනේ. ඒ ඉඩම නැත්නම් අර වෙන්නේ කොහෙවත් එකක් ඕනේ. ඒ ප්‍රියමනාප වස්තුව වටිනා වස්තුව කියලා මම නිගමනය කරගත්ත එක මට නැත්නම් මගේ ජීවිතේ උනේ. දැන් මේ බුද්ධිලා එතකොට ඒ ඒ බලාපොරොත්තුවද පළවෙනි තැන දීලා තියෙනවා. එහෙනම් මේ කය බලාපොරොත්තු වෙන්නේ, දේපල බලාපොරොත්තු වෙන්නේ, ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බලාපොරොත්තු වෙන්නේ, මේ මක්ලේශයි තවන්නා මේ ඇට කන දිව නාසය ශරීරයේ බලාපොරොත්තු වෙන්නේ. ඕම් ඔය කියන දෘෂ්ටිය මුල් කරගෙන ඕක මූලික කරලා ඔප්නංගව ගන්න. බුදුන්පත් කර ගන්න. මෙන්න මේ தත්ත්වය තමයි මේ පුතග්ජනයාගේ ස්වභාවය. පුතඥ ගතිය ඉන්න තාක්කල් මේක අහක් කරන්න බෑ. මේක පළවෙනි තැන. ඉතින් පළවෙනි තැනට ගත්තට පස්සේ මේ ලෝකයේ හැම දෙයක්ම කරන්නේ මොකද? හැම දෙයක්ම කරන්නේ ওই ටික මම කියන්න, මගේ කියන්න, මගේ ආත්මය කියන්නේ. ওই ටික කියාගෙන නිකන් ඉඳ නෙමෙයි බදාගෙන සැස් කරගෙන තියාගෙන වෙන් කරගෙන සමාවතේ පවත්තන්න ওই බලාපොරොත්තු ওই දෘෂ්ටිය. මෙන්න මේක තමයි ලෝකේ වටිනාම දේ හැටින් මේ සත්‍යය කලකන්නේ. දැන් ඉතින් මේ ලෝකෙට බිහි වෙලා කරන්නේ මොකද? ඒ කරන්නේ toyදී. ඇහැර පේන මල වදන් රූපයක් ඇත්නම් ඒ රූප බලනවත් විදිහට ඇහැ ලෙඩක් නැතුව මොකද ඇහැ පේන්න ඕන. මොකද ඇහැ පෙන්වෙන්න ඕන කරක් තියෙනවා. අර ප්‍රියමනාප කරන අර දෘෂ්ටියෙන් අල්ලාගත්ත දේවල් ලෝකයෙන් හොරොයා සමාගයේ වශයෙන් ගැනීමට ඇහැ ප්‍රයෝජනෙට ගන්න. ඒ නිසාම එයාට ඇහැ වටිනවා. ඉතින් මේ මනවර්ණ શબ્දයක් එකකින් දෙනවා. ඒවා මම කරගන්න, මගේ කරගන්න, ආත්ම වස්තුවක් කරගෙන සමාවතේ පවත්වා ගන්න, සමාස රැක ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ කන අවශ්‍ය කරලා ඉතින් කන ප්‍රයෝජනෙට ගන්නවා නැත්නම් කණේ වැඩකුත්. බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නාසය, දිව, කය කියන මේ ටික ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ ওই ටික කරගන්න. දැන් මේක තමයි දනුත් කරන වැඩ පිළිවෙල. දැන් ওই වැඩ පිළිවෙල කරගන්න ওই ටික ලැබුණේ කොහෙන්ද? ඒ බඳු වන්නාව මක්ලේ සහිත ඇහැක්, කනක්, නාසයක්, දිවක්, කයක්. මේ බලාපොරොත්තුව පිටම යනකොට මේ බලාපොරොත්තුවේදී අපිට ලැබුණු අවස්ථාවක් තියෙනවා. ඒක එක එක අධ්‍යයන අධ්‍යයනවලට ලැබුණ ක්‍රම තියෙනවා. යම් තරමක් මේ ගණී භවන වූ කයක් ඇසුරු කරන්නේ. යම් තැනක පහළ වුණා. අපි ඕකට කියන එක අධ්‍යයනය. මේ අධ්‍යයනකදී මොකද කරන්නේ? ඔය මේ අධ්‍යයන ලබා ගැනීමේදී මේ අධ්‍යයන හදාගත්ත මුලක් තියෙනවා. අණ්ඩජ ජලාබුජ සංහේදජ ඕපපාතිය කියලා කාරණා හතරකින් මෙබඳු වන්නා වූ කය පහළ වෙන ක්‍රමයක් තියෙනවා. සංහේදජ ඕපපාතික කියන ක්‍රම දෙක ඇරලා අණ්ඩජ ජලාබුජ කියන මේ ක්‍රම දෙකෙන් හටගන්න එක. හටගන්නකොට අම්මේ කින්න ඕනේ තාත්තේ කින්න ඕනේ. මයිප්පියේ මුල් කරේ තමයි අණ්ඩජ ජලාබුජ කියන මේ දෙකට මුල පුරන්නේ. දැන් කිකිලි බිත්තර දානකොට කියනවා සද්දයක් සද්දය අහලා කුකුලාගේ සද්දය අහලා අඬන සද්දය අහලා බිත්තර වැටෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක ඔයගොල්ලෝ අහලා තියෙනවා ස්වාමීන් ගැප් පිළිහිද ගැනීමක් අන්න හේතු මොනවද? මේ මෞපිය සම්බන්ධය ඇරෙන්න තවත් ක්‍රම තියෙනවා. තියෙනවා. දර්ශනීය ගැප් ගැනීමක් තියෙනවා. ඒකත් ඒක කරමු. යම් පිරිමියෙක් දර්ශනය කරලා ඒ දර්ශන ආස්වාදයේ බැඳිලා. ඒ මුලියත් ගැප් ගන්න හේතුවක්. මේවා අති දුර්ලභ හේතු. නමුත් නැතුවන්නේ. ශ්‍රවණින් ගැබ් ගන්න හේතුවක් තියෙනවා. මේ තව හේතුවක්. එහෙමත් ගැබ් ගන්න. හැබැයි පුරුෂ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධය ඉඳලා තියෙනවා පුරුෂයෙකුගේ ශ්‍රවණය. පුරුෂයෙකුගේ දර්ශනය. ඒවගේ පුරුෂ ස්පර්ශයෙන් ගැබ් ගන්න. මේ තව කරා. දැන් මේවා ඉතාම සියුම් ක්‍රම අති දුර්ලභව සිද්ධ වෙන ක්‍රම. නමුත් සිද්ධ වෙන ක්‍රම හේතු තියෙනවා. ස්වභාවිත කාය සංසාරයෙන් ගැබ් ගන්න. ඒක තමයි වැඩිපුරම විද්‍යාමාන ක්‍රමය. අද වෙනකොට වැඩිපුර විද්‍යාමාන ක්‍රමය ඒකයි. ඉතින් මෙහෙම දර්ශනයෙන්, ශ්‍රවණයෙන්, ස්පර්ශයෙන් ගැඹුරන ක්‍රමක් තියෙනවා. එහෙම රටාවක ලෝකෙ තියෙනවා. මේ වැඩිත් ඒ පුරුදු සම්බන්ධයේ දර්ශන වශයෙන් එනවා, ශ්‍රවණ වශයෙන් එනවා. ඒ වගේම ස්පර්ශ වශයෙන් උත් එනවා. ස්වභාවිත යම් කාම සම්භෝගයකින් ඇති වෙනවා, කාමයිතුනේකින් ඇති වෙනවා. ඒ වගේම ගැප් ගැනීමට හේතු වෙනවා. දැන් ඒක තමයි ලෝකෙ ප්‍රසිද්ධ. වැඩිපුර විද්‍යාමානයි. ඉතින් කොයි ක්‍රමෙන් ලැබුණා හරි. යම් කිසි මව් ගැබක ගිහිලා පිළිසිත ගැනීමක් සිදු කරගන්නවා. පිළිඳිනවා නිවසන කියන්නේ උප්පතිය. ඔක්කන්ති. මෙන්න මේ ඔක්කන්ති කියන අවස්ථාවට එන්නේ ඉස්සෙල්ලා. අවස්ථා දෙකක් පසු කරන් දෙනවා සෑම අධ්‍යයනකදී. ಜಾති අවස්ථාවයි සංජාති අවස්ථාවයි කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඔක්කන්ති වෙන්නේ තුන්වෙනි අවස්ථාව. දැන් මේක අත පටලවාගෙන තියෙන එක. බඩේ පටිසන්ධිය කිය කිය මුලා වෙලා තියෙන්නේ ප්‍රසෙන්ටර්. ಜಾති අවස්ථාව ඉක්මවලා සංජාති අවස්ථාව ඉක්මවලා තමයි ඔක්කන්ති අවස්ථාවට එන්නේ. ওই ಜಾති අවස්ථාව පූර්ණ කර්මජයි. සංජාති අවස්ථාවේ ප්‍රබලම බලය දෙන්නේ කර්මයෙන් ජනිත කරන බලවේගය. කර්මයෙන් ජනිත කරනවා කර්මයෙන් පාලනය කරනවා. කර්මයෙන් ජනිත කරලා හිතන් දෙනවා මේ ಜಾති කියන මූලික අවස්ථාව. සංජාති අවස්ථාව කර්මයේ බලයෙන්ම පාලනය කරනවා. හරියට හුලකට අහු වෙච්ච පන්දලාපත. ඒ හුලක නිසා ගෙනිනවා මිසක් පන්දලාපතට ඕන විදිහට යන්න බැරුවා වගේ. සංජාති අවස්ථාවටපත් වුණු ಜಾති අවස්ථාවේ උත්පත්ති කරපු කය. සූක්ෂමෝ නැగిලා. සංජාති කියන අවස්ථාව තුළ කර්ම ශක්තිය ආධාරය ලබාගෙන වැඩමින් පෝෂණය වෙනවා. ඊට අනුකූලව පාලනයට යටත් වෙනවා. අන්නේ කර්මයෙන් ගිනියන යම්තයක් ඇද්ද ඔය බද්ද ගිනිදා. ඔක්කාන්ති කරන්නේ එතන. දැන් මේ අවස්ථාවේ අපි කැමැති වුණත් අකමැති වුණත් කරන්න දෙයක්. පරණදලට උලගේ ගහගෙන යන පරණදලට දූවිල්ල පොදට කොච්චර කැමැති වුණත් අකමැති වුණත් Tamanට ඕනේ කරන්න දෙයක්. හැබැයි ඒක ගෝචර වුණා නම් යම් දවසක යම් බලවේගයකින් ඒ හුළඟේ බලවේගයෙන් උපාදාන කරගෙන. ඒ හුළඟේ බලවේගයෙන් තමයි ඒවා අයියා. මෙන්න මේ වගේ. අපි විසින් කරන ලද්දා වූ කර්ම මූලික කරගෙන. ඒ කර්මයන් හා බැඳුනහම තණ්හාවක් එයි. ඇලිලා. උපාදාන වශයෙන් බැඳුනහම. අන්නේ තණ්හා උපාදාන දෙක ආහාර කරගෙන තමයි. ඒ සත්‍යයේ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මේක කවුරුවක් කරන දෙයක් නෙවෙයි. අන්හාවේ බැඳීමේ ක්‍රියාවලියයි ඇලීමේ ක්‍රියාවලියයි ඒ නිසා උපාදානයෙන් ඒකට බැඳලා හිටීමේ ක්‍රියාවලියයි කියන මේ දෙකට ගෝචර වෙලා තියෙනක. ඒ තණ්හා උපාදාන කියන ක්‍රියාවලියේ බලවේගයට අපිට අහක් වෙලා යන්න බෑ අපිට ඕනියක් කරන්න. ඒකට ගෝචර වෙලා අපිට කුලකට අහුවෙච්ච පන් වෙලාපත් වගේ ඉඳ වෙනවා. යම් දවසක මේ තණ්හා උපාදාන දෙක දුරු කරලා දැමන බලවේගයෙන් අපි නිදහස්. ඉදාට කොහොමවත් උත්පත්තියට ක්‍රියාත්මක වෙන බලයක් නෑ. ඉදාට උපත ඒනවා. තණ්හකයෝ සබ්බ දුක්ඛං ජිනාති කිවිසෝ තණ්හාව නැත්නම් උපාදානෙකුත් තණ්හාව කියනවා නම් උපාදානෙකුත් කියනවා. තණ්හා උපාදාන දෙක තියෙන තාක්කල් බලවේගයක් නැගෙනවා. නැඹුරු බලවේගයේ ක්‍රියාත්මකව වළක්වන්න මේ තුන් ලෝකයේ කිසිම කෙනෙකුට බෑ. ඒකට අත ගන්න ඒ වැඩ පිළිවෙල. ඒ තරම් ඒක අතිසියුම් අතිසූක්ෂමයි. කෙනෙකුට අත ගන්න බැරි තණ්හා උපාදාන දෙකේ ස්වෛරී බලවේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව ලෝකයේ සියලු සත්ත්වයින්ම ගෝචරෙලා කියනවා එහෙම ගෝචරෙලා. මෙන්න මේ තණ්හා උපාදාන කියන දෙක නිකන් හටගත්තා මේ තණ්හාවයි උපාදානයයි කියන එක හටගත්තේ අපි විසින්ම පහල කරපු වැඩ පිළිලක් නිසා හටගත්ත අපේම නිගමනය. අත්ම කරපු නිගමනය. අපේම අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය තමයි පුදජන අවශ්‍යතාවය. පුදජන අවශ්‍යතාවය මොකද්ද? යම් මොහොතකදී අවිද්‍යාව නිසා ඇත්ත පේන්නේ නැති නිසා. මේ සත්පුද්ගල ධර්ම වස්තු කියන මේවා තුළ තිබෙන සියලු දේ ඒ ඒ තැන් වලට හිටමෙලා සාරයි කියන නිගමනයක් මෙන්න මේ මේ ස්වභාවය මට සාරවත්. මෙන්න මේ පරිසරය මට සාරවත් හැටියට පේනවා. මෙන්න මේ බඳු ආකාරය මට සාරවත් හැටියට පේනවා. මෙන්න මේ බඳු ගති ලක්ෂණය මට සාරවත් හැටියට පේනවා. එහෙනම් මට ඒක ඕනේ. මට ඒ බඳු දේ තුල හිතන්න ඕනේ. ඒ බඳු දේ තුල කියන්න ඕනේ. ඒ බඳු දේ තුල කරන්න ඕනේ. මේ පුතත්ජනයා নানা ආකාර දෘෂ්ටි වලින් බැහැ ගන්න මත. මේ ඔක්කොම දැන් තිරිසනෙක් වෙන්න කැමති නෑ බල්ලෙක් වෙන්න කැමති නෑ. අපි බලු වැඩ කියලා යමක් ලෝකේ තියෙනවා. ඒ බලු වැඩ බලු වැඩ පිළිවෙලට හරි ආකාරයි. ඒක ප්‍රිය කරනවා. ඒ පුද්ගලයා ඒ වැඩ පිළිවෙල හොඳයි කියන නිගමනය කලේ ඒක ඇත්ත තේරුම් ගන්න බැරි අවිද්‍යාව. අවිද්‍යාවේ නිගමනය බලු වැඩ පිළිවෙල හොඳයි කියනවා. දැන් බලු වැඩ පිළිවෙල හොඳයි කියන එක බලු වැඩ වලට හරි කැමති මිනිහ. බල්ලෙක් වෙන්න යකමැයි. බලු වැඩ වලට හරි කැමති. ගැරණි වැඩ පිළිවෙල කැමති. හැබැයි ගැරන්ටි එක වෙන්න අකමැති. ගැරන්ටි එක වෙන්නේ තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුවනේ. ගැරන්ටි වැඩ පිළිවෙලට තමන් කැමති නැහැ. අපි කොච්චර කැමති වුණත් හරියන්නේ නැහැ. ඒ ගැරන්ටි වැඩ පිළිවෙල නිසා. නැගින සංඛාරයේ ගැරන්ටි සංඛාරය. බලු වැඩ පිළිවෙල නිසා නැගින සංඛාරය කියන්නේ බලු සංඛාරය. ඉතින් බලු වැඩ වලට කැමති නැහැ. බලු සංඛාරයේ තමයි අපි කැමති වෙන්නේ. මොකද කැමති දේ කරන්නේ. කැමති දේ කියන්නේ කැමති දේ. මට ඕන හැටියටයි මං කියන්නේ. මට ඕන හැටියට මං කරන්නේ. අපි ඕක හොඳ පුරුද්දක් තියෙනවා. කවුරුක් කියනවා මං අහන්නේ. ඒක මට ඕන හැටියට කරන්න ඔය මං. මං කරන්නේ මට ඕන හැටියට. කායවත් උනාට නෙමෙයි. දැන් මෙන්න මේ පුරුද්දජන දෘෂ්ටිය ගැන මේ පුරුද්දජනගේ මූලික අදහස. මං කරන්නේ මට ඕන හැටියට. කායවත් කියනවා නෑ මං. දැන් මෙන්න ඒක දෘෂ්ටිය. මොනවා කරන්නද? මට අනුන් කියන හැටියට මං කරනවා. තව කට්ටියක් එහෙමත් බලයි. ඒගොල්ලෝ බැගෑ පස්සයි. අනික් කටි අහංකාර කට්ටිය කියනවා මං කායවත් කියනවා කරන්නේ. මං කරන්නේ මට ඕනේ. දැන් ඒ කට්ටිය දුක් වෙනවා. අනේ මට ඕන හැටියට කරන්න ආසාව තියෙනවා. මට ඕන හැටියට කරගන්නේ නැහැ. මොනවා කරන්නේ? මට ඕන හැටියට කරන්නේ බුඩි ගන්න වෙනවා. බැනුම් අහන්න වෙනවා. මට ඕන හැටියට කරන්න ගියොත් මට ඉඳ හම්බෙන්නේ. දැන් බැගෑපත් වෙලා. අනේ අනුට ඕන හැටියට කරනවා. හැබැයි එතන ලත ඇවිලාද විතරයි. තව කට්ටියක් ඉන්නවා එහෙම නැහැ. අහංකාරකම වැඩි. එයා තවත් ලොකුට බදාගෙන මාන්නේ අධික කරගෙන එක එකක් කියන එක මම කරන්නේ මට ඕන හැටියට. උඩින් මට ඕන හැටියට කියන්නේ. ඒ අනිකාය ප්‍රසර කරේ තමන්ගේ එක ගෙනියන්න හදනවා. මෙන්න මේ දෙක තමයි පුසත්ජන අදහස් එක. මේ සතර සැරිසරන්න හේතු වෙන බුද්ධලයාට මේ අදහස් දෙකේ ඉන්න තාකල් කිසිම දවසක මේකෙන් නම් මිදෙන්න බෑ කොච්චර අනික හොඳයි කිව්වත් බුදුදහම හොඳයි කිව්වත් නිවන හොඳයි කියලා නමට කිව්වත් මොනවා කිව්වා හරියන්නේ නැහැ. තමන්ට ඕන එකක් තියෙනවා. තමන් කැමති එකක් තියෙනවා. මට ඕන හැටියට තියෙනවා. අනේ මට ඕන හැටියට ඕන එකේ ඉන්න තාකල් පුසත්ජනයා උතන සැරිසරනවා. ඕඩේකින් බේරෙන්න. සූලිය අහුවෙලා තියෙනවා. දැන් මට ඕන හැටියටවත් අනුන්ට ඕන හැටියටවත් කරන එක හරියන එකක් නෙමෙයි කියලා ධර්මයේ දැක දාන දකින්න. ඒ මට ඕන හැටියට කියලා කරන එකක් වෙන්නේ නැති හිත වෙන්නේ නැති මුලාවක්. අනුන්ට ඕන හැටියට කරන එකක් වෙන්නේ නැති හිත වෙන්නේ නැති මුලාවක්. මේ දෙක ප්‍රතිඵල නැති අනාථ වෙන වැඩ පිළිලක් කියලා දකින්න. එහෙනම් මොකද කරන්නේ? මට ඕන හැටියට කරන එකත් අත්හැරලා අනුන්ට ඕන හැටියට කරන එකත් අත්හැරලා ධර්මයට ඕන හැටියට කෙරෙන්න ඕනේ. මිදීම සඳහා විමුක්තිය සඳහා යම් ධර්මයක් ඇත්තේ. ඒ ධර්ම න්‍යායට අනුකූල විදිහට මග මාර්ගිකයි අනුලිකයි දෙකමත් ඇවිල්ලා. ඒකට අවනත වෙන්න ඕනේ. ධර්ම න්‍යායට අවනත වෙන්න. අන්න එතනින් පේනවා මේක යහපතට ගෙනියනවා, මේක අයහපතට ගෙනියනවා, මේක බල්ලෙක් කරනවා, මේක හරකෙක් කරනවා, මේක ගැරන්ඩියෙක් කරනවා, මේක නරියෙක් කරනවා, මේක මනුස්සයෙක් කරනවා, මේක දෙවියෙක් කරනවා, මේක බ්‍රහ්මයෙක් කරනවා. මොනවා කළත් කරපේ කිවිදයක්. එහෙනම් කොතන කවුරු කරත් වැඩක්. එහෙනම් මේ ටික මේක මේක කළොත් ඔය එකක්වත් නැහැ. අන්න බුද්ධහමට වැටෙනවා. මේ ටික මෙහෙම කළොත් ගැරන්ඩියෙක් වෙන්නේ නැහැ, බල්ලෙක් වෙන්නේ නැහැ, හරකෙක් වෙන්නේ නැහැ, මිනිසෙක් වෙන්නේ නැහැ, දෙවියෙක් වෙන්නේ නැහැ, බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ, කවුරුවත් වෙන්නේ නැහැ. වෙන්න තියා උපකරණ. අන්න නිවන්. දැන් නිවන් මාර්ග පෙන්වන්නේ යම් ධර්මයක් ඇත. ඒ ධර්මයට එකඟ වුණොත් නිවන ලැබිලා. මේ පංචස්කන්ධයක්ේ තියෙන සම්බන්ධය ඉවර වෙනවා. එහෙනම් දෙවියෙකුණා පංචස්කන්ධයයි. බ්‍රහ්මයෙකුණායි කියන පංචස්කන්ධයයි කියත්. ඒක තමයි බ්‍රහ්මකය හැදින්නේ බ්‍රහ්ම හිත හැදින්නේ පංචස්කන්ධයත් එක්කයි. දේවකය දේව හිත හැදින්නේ පංචස්කන්ධයත් එක්කයි. මනුෂ්‍යකය මනුෂ්‍ය හිත හැදින්නේ පංචස්කන්ධයක් එක්කයි. බලුකය බලු හිත හැදින්නේ පංචස්කන්ධයක් එක්කයි. ගැරඩිකය ගැරඩි හිත හැදින්නේ පංචස්කන්ධයක් එක්කයි. අපාකය අපාහිත හැදින්නේ පංචස්කන්ධයක් එක්කලා. හතර පහේ උපන්න කොහේ උපන්න. පංචස්කන්ධයකින් තියෙන එක එක ආකාර හැඩතල තමයි දූෂිතාවයයි ප්‍රහණතාවයයි ටික මුල් කරගෙන ගත්ත හැඩතල තමයි මේ සත්ත්ව ප්‍රභේද ලෝකෙ බිහි වෙලා ඉන්නේ. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධයක් එක තියෙන සම්බන්ධය හොඳයි කියලා ගන්න තාක්කල්. ඒ පුද්ගලයා ඉන්නේ අන්න අරගෙන මට ඕන හැටියට කියන එකේ තමයි. නෑ මගේ ඒවා මට ඕන හැටියට මගේ පාලනය ඇතුලේ තියෙන්න ඕනේ. මම කියන විදිහේ ලෝකෙ පවතින්න ඕනේ. මෙන්න මෙහෙම අදහස කරගන්න. අන්න මට ඕන හැටියට ගන්නවා කියන මේ පුතජන අදහස මුල් කරගෙන ධර්මයෙන් දකින්න නැති තාක්කල් ඔය අදහස අයින් කරගන්න බැරි. මේ ලෝක සත්‍යය මේකේ සැකසනවා. බැරි කරලා මට ඕන එක තමයි වටිනාම එක කරගන්න. කොච්චර වටිනා දේවල් ලෝකේ තිබුණා. ඔහුට වටිනා. දැන් බලු වැඩ කරන එක. දේව වැඩ පිළිවෙල කොච්චර වටිනවා කියලා කියන ලෝකේ සම්මත කළා. බ්‍රහ්මයේ කියන වැඩ පිළිවෙලත් බ්‍රහ්ම අද්භවත් කොච්චර වටිනවා කියලා ලෝකේ සම්මත කළා. එයාට ඒක වටිනවා. එයාට වටින බලු වැඩ පිළිවෙල. ගැරහීමයි ඇලියාවයි කියන දෙක විතරක තියා ඉන්නවනම් යම් කෙනෙක්. කොච්චර කවුරු මොනවා කියන්න කියන මොන බන කියනවා. එයාට වටින්නේ ගලහ ගලහ ඉන්න එකයි හැරියාව. අනුගේ ප්‍රබෝධයක් නැතුව අනුගේ වාසියෝ කියලා අනුගේ ගලහන්නේ එකම ඇඳියාවේ ඉන්නවනේ. ඔය ගති රස්සෙන්නේ තමයි එයාට වටින්නේ. ඕක අතර කරන්න කිව්වොත් කැමති. බොඩෝ ටිකක් උඹලාගෙන උඩට උඹලාගෙන අත වෙන හැටියට මං කරන්නේ. මල උපදෙස් දෙන්න ඕනේ. ඕක තමයි දෙන පළවෙනි උත්තරය. දැන් නමුත් එයා ඒකට කැමති. අනේ කැමැත්ත ඒක නේ. ඔය කැමැතිනේ මොනවද? ඔය ඔක්කොම සම්. ඔය තම වැඩ පිළිලක්ම සං වලට මුල් වෙනවා. ඒකත් සං කියන්නේ යම් යම් ආකාරයකට එකතු. ඒ යම් යම් ආකාරයකට බලු ධර්මයේ එකතුවක් තියෙනවා නම් බලු බලු ධර්මයේ සමග සංයෝග වුණා. අනේ බලු සමග සං වෙනවා. බලු සං එතන ඉඳලා තියෙනවා. ගැරණි ධර්මතාවයක් තියෙනවා නම් ඒක සමග එකතු වුණා නම් සංයෝග වුණා. ගැරණි ධර්මතාවය තමයි එතන නැගින්නේ ඊට අනුකූල ධර්ම එක ඉදිරිය ඵලයේ නැගින්නේ. අන්න සාරයි කියලා ගත්තේ ඕකයි. එහෙනම් මේ සංකේන මේ ගොඩවල් වලින් යමක් සාරයි කියලා ගත්තා. ඔන සං කියන කොටසට ගත්තේ පංචස්කන්ධයක් පාලන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. කොයි ආකාරයට හෝ හැඩතලයක් ගත්ත මේ පංචස්කන්ධයක් තියෙනවා. මෙන්න මේ පංචස්කන්ධයක් ප්‍රියයි මනාපයි හොඳයි කියන නිගමනය කළා. සාරයි කියලා ගත්තා. අන්න ඔහුට කියනවා සංසාරේ ඉන්න. ඔහු ඒ තාකල් සංසාරේ. දැන් සංසාරේ හඳුනා ගන්න. මෙන්න සංසාරේ. අපි මේ ආපු ගමන සංසාරේ කියවරනේ සංසාර ගමන. සංසාරේ නිසා ආපු ගමනයි ඒ තියෙන්නේ. ඒකට සංසාර ගමන කියනවා. සංසාරේ තේරුම් ගන්න ඕනේ සංසාර ගමන වෙනම තේරුම් ගන්න ඕනේ. ඉදිරියට යන සංසාර ගමනත් වෙනම තේරුම් ගන්න ඕනේ. දැන් ඉන්න සංසාරේ තේරුම් ගන්න ඕනේ. සංසාර පෙරපිළිවෙල. සංසාරේ කියන එක තේරුම් ගන්න ඕනේ. සංසාරේ තේරුම් ගත්තට පස්සේ පුළුවන්. ඒකේ ගමන් කරනවාද? ඒකේ ඉන්නවාද? මතුත් ඒකේ යනවාද? නැද්ද? ඊට පස්සේ ඒක තීරණය කරන්න. එහෙනම් මේ පොත පුදජන කියන මේ ලෝක සත්‍යය පළවෙනි කරගෙන ඉන්නේ සංසාරේ කියන එක. ඔය කියන ඒවා සාරයි කියන්නේ. සියල්ලම සාරයි කියලා එක සැරේ බදාගන්නේ නෙමෙයි. ඕක හරි එකක් බදාගන්න, උපාදානය කරගන්න. අන්න සංසාරයක් උපාදාන කරගත්තාම ඒ සාරයි කියන දෘෂ්ටිය ගත්තා ඉතින්. මෙන්න අවිද්‍යාවේ දෘෂ්ටිය. අවිද්‍යාව තියෙනවද නැද්ද කියලා නිගමනය කරන්නේ සාරයි කියලා ගත්ත නිගමනය. මොනවද මේ පැවැත්මේ සාරයි කියලා නිගමනය කරන්නේ? අවිද්‍යාව ඒ පැත්තට හැරෙනවා. ඒ නිගමනයේ දුන්නේ අවිද්‍යාවයි. මේ පැවැත්ම තුර යමක් සාරයි කියලා ගත්තා නම් ඒ දෘෂ්ටියෙන් ගත්තා නම් ඒක අවිද්‍යාවෙන් නැගිච්ච දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටිය තේරුම් ගන්න ඕනේ. ඒ තුලින් තේරුම් ගන්න මට අවිද්‍යාව තියෙනවා. දැන් මේක අපි ඔතනින් තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් පටන් ගත්තාට පස්සේ අවිද්‍යාව ඇහක් වෙන්නේ අරිහත් ඵලයට යනකම් මේක අන්තිම මාත්‍රේ තියෙනවා. ඒකේ මුළු වැඩ පිළිවෙල දැනගන්නෝ සෝතාපන්න ඵලයට එනකොට. එතකොට තමයි කාරණේ දැනගන්නේ. මෙහෙම කළොත් ගැරන්ඩියක් වෙනවා. මෙහෙම කළොත් බල්ලෙක් වෙනවා. මෙහෙම කළොත් හරකෙක් වෙනවා. ඒක හරක් බව ලබා දෙන මාර්ගය, ගැරන්ඩි බව ලබා දෙන මාර්ගය, බලු බව ලබා දෙන මාර්ගය. ඒක තමයි ඒ තියෙන්නේ. මෙන්න මේක කියොත් මිනිහෙක් වෙනවා, මිනිසෙක් වෙනවා. මේ මනුස්ස බව ලබා දෙන මාර්ගය. ඒකත් තේරුම් ගන්න සෝවන් පුද්ගලෙක්. මෙන්න මෙහෙම කළොත් දෙවියෙක් වෙනවා. ඒ පැත්ත ඒ මාර්ගය, ඒක දෙවි මාර්ගය. ඒකත් තේරුම් ගන්න. මෙහෙම කළොත් බ්‍රහ්මයෙක් වෙනවා. ඒක බ්‍රහ්ම මාර්ගය. ඒක තේරුම් ගන්න. කවුරු වෙලා හරි හටගත්තා නම් විපරිණාමයටපත් වෙලා වෙනසිලා. ඒකත් තේරුම් ගන්න. අන්න සෝතාපන්න පුද්ගලයා තේරුම් ගන්න එක. ධර්මයේ තුලින් ආවදෙන් ධර්මයේ දැක්කහම දකින්නේ තියෙන. එහෙම තේරුම් ගත්තාම අපිම තේරුම් ගන්නවා මේකෙන් කෝකද හොඳ කෝකද නරක. කොතන හරි හටගත්තාම විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනවා නම් ඒක හොඳයි කියලා ගන්න ඍගමණය කරන්න බෑ. එහෙම හේර මම කියනවා නම් මගේ කියනවා නම් මගේ ආත්මේ කියනවා ඒක මුලාවක් මිසක් වෙන එකක් නෙවෙයි කියලා තේරුම් ගන්න. එහෙනම් මොකද ගන්න? මේ මම කියන්නේ මගේ කියන්නේ මම මගේ ආත්මය කියන්නේ. ඒ හොඳයි කියන හැම පැවැත්මක්ම තිබුණා නම් මේක දුකට හේතුව දුක නිසා. ඒක ඇතුළු කළොත් ඒක දුකට හේතු වෙනවා නිසා. කවදාවත් මිදීමක් හම්බෙන්නේ නැහැ කියන නිසා. ඒ බඳු දේවල් අත්හැරලා ඒ බඳු වන්නා වූ කාරය කියන දෘෂ්ටි අතින් හිතින් අත්හැරපුවා. බලමු මුල කැපෙනවා කියලා දැනගන්න. ඒ බඳු දේ කරා යන තියෙන්නේ මුල කැපෙනවා. නැ සංඛාරයි කියලා කොතන හරි වැන්නනවා. මේ මනබු තාකල්ල වූ ඒකට ඇලිලා ගැලිලා ඉන්නේ. සාරයි කියලා ගත්ත දේ දුන්නේ. අනේ සාරයි කියන්නේ පැවැත්මක් නම් ගත්ත කොතන හරි. පැවැත්මට හිමි වෙන යම් જાතියක් තියෙනවා. ඔව් ඒකට අනුකූල જાතිය ඉපදෙන්නම ඉපදීමටයි ඒක හේතු බල ඵලයේ හේතු වශයෙන් බලපාන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්දී යම් කිසි පැවැත්මක් සහ සම්බන්ධය. පංචස්කන්ධයක් හා සම්බන්ධ දෙයක් නම් අපි සාරයි කියලා ගත්තා. මේක අවිද්‍යාව. අන්න අවිද්‍යාව තෝරාගන්න ඕනේ අවදි. ඔබ තේරුම් ගත්තේ නැති පුද්ගලයා මොකද කරන්නේ හැමතැනම හොඳ වේවා නරක වේවා. කොච්චර දූෂ්‍ය වේවා. ඔය හේතුවර හරි ආකාරයි. බල්ලා වෙන්න කැමති නැතුනට බලු වැඩ වලට ආසයි. නරියා වෙන්න කැමති නැහැ නරි වැඩ පිළිවෙලට ආසයි. හරකා වෙන්න කැමති නැහැ හරක් වැඩ පිළිවෙලට ආසයි. ඒක සාරයි කියලා හිතාගන්න. අන්න සං කියන යම් සං කියලා කිව්වේ බලු හරක් මිනිස් දේව ඔය ඔක්කොම සං. එකතු. පංචස්කන්ධයේ එකතු ඔක්කොම සං කියන කොටසට වැඩේ. ඒවා සාරයි කියලා ගත්ත මේ දෘෂ්ටිය අවිද්‍යාවෙන් බහැගත්ත දෘෂ්ටිය නිසා. ඔව් ඒ තුල කටයුතු කරන්න පටන් ගන්නවා. එදෙන්නපත් වෙන්නේ. එදෙන ඇසුරු කරනවා. මෙන්න සංසාරයි කියන නිගමනය නිසා ඊළඟට බයින ක්‍රියාවයි. මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? හිතෙන් ඒ පිළිබඳ කටයුතු කරනවා, වදනේ කටයුතු කරනවා, ක්‍රියාවෙන් කටයුතු කරනවා. හිත කය වදනේ කියන්නේ. මෙන්න මේ තුنين. ඒ මනෝ සංකාර, වාචී සංකාර, කාය සංකාර කියන්නේ. මෙන්න මේ සංකාර පහල කරනවා. සමහරවල් මෙයා මේ ලෝකේ පුණ්‍ය කියන කොටසට වැඩෙනවා. සමහරවල් අපුණ්‍ය නැන පාප කියන කොටසට වැඩෙනවා. පුණ්‍ය සංකාර පාප සංකාර කියලා දෙකකට මේක සම්බන්ධ වෙනවා. මේ දෙක සම්බන්ධ වුණාම පුණ්‍ය කියන ඒවා සැප සම්පත් කියන ඒවා පාප කියන ඒවා දුක් කරදර කියන ඒවා උරුම කරගෙන ලබා ගන්න. උත්තර අකමැතුණා කැමැතුණා කැමැත්ත අකමැත්ත නෙමෙයි මේකට බලපාන්නේ හේතුඵලය. අන්න හේතුඵලයේ පරිදි බලපානකොට දුක් කරදර හෝ සැප සම්පත් දෙකට අපි උරුමකම් කියන්නේ හිතේ. දැන් මේ උරුමකම් කියන්නේ මුල හිතුනේ මොකද්ද? අවිද්‍යාවෙන් බැහැගත්ත හොඳයි ඒක කියන්නේ නිගමනය. ඒ නිගමනයේ බැහැගෙන නිකන් හිටියේ නෑ හිතෙන් කයෙන් වචනෙන් ඊට අනුකූල දේ කරන්න පටන් ගන්නවා. ඒවා හොඳයි කියන රෝග සම්මිතියේ තියෙන විචාරිත කියන පැත්තට. ප්‍රතිපලයේ විපාකේ හොඳයි කියන පැත්තට ආවා. සුඛ විපාක කියන පැත්තට ආවා. ඉෂ්ඨ ප්‍රියමින මේ විපාක හැටියට ඒවා කියලා දෙනවා. ඒවා නරක විදිහට නම් කියලා තිබුණේ අපි කැමැති වුණත් අකමැති වුණත් ඒවා අපිට අනිත්‍ය අප්‍රිය ආරමුණු හැටියට ගන්න දෙන්න පටන් ගන්නවා. අන්න ඒවා තමයි එතකොට ඇලින්දයි ගැටෙන්දයි මුලාවෙන්දයි හේතු වෙන්නේ. ඇත්ත දැක නැත්නම් අපි පුතන්නේ අප්‍රිය දේනට ගැටෙනවා. වේදේනුවට ඇලෙනවා. ඇලිලා ගැටිලා මුලා වෙනවා. මුලා වෙලා ගන්නවා තීරණය. ඒකට දෙන්නේ ඒ මුලා තීරණේ දෙන්නේ වැරදි වැඩ පිළිවෙලා. විසඳුම හොයන්නේ වැරදි විදියට. ගැටෙන දෙයක් අනිත් අපි එකක් ආව නම් ඔය විදිහට. ගහනවා, බයිනවා, මරනවා, එක දෙක කරනවා මොන තාලින් හරි. උන් වනසලාගේ මම ජය ගන්නවා. එදෙන්න බිනවා. ගැටිලා ගැටෙන වැඩ පිළිවෙලට බෑ. ආයෙසරයක් මොකද බැසේ? ආ හොඳ එකක් ආයෙත් ඒවම පැවැත්මු. ඒකත් අවිද්‍යාව. නේද? ඒ ඒ මොහොතේ නැගෙන අවිද්‍යාව. අවිද්‍යාවට හේතු තියෙන්නේ ධර්මයේ දැක නැති ධර්මයේ දැක්කනම් මේ අවිද්‍යාව මෙහිමයි හටගන්නේ කියලා දකින්න. අවිද්‍යාව හටගන්න හැටි දැනගත්තා නම් අවිද්‍යාව නිරෝධ කරන හැටි ධර්මයෙන් දකින්න. ඒ දකින්නේ බුද්ධ ධර්ම. ධර්මයේ කියන්නේ එකක් නෙවෙයි. බල්ලෙක් කියන්නේ බලු ධර්ම. මිනිහෙක් වෙන්නේ මිනිස් ධර්ම. දෙවියෙක් වෙන්නේ දේව ධර්ම. බ්‍රහ්මයෙක් වෙන්නේ බ්‍රහ්ම ධර්ම. සතරපාදයන්නේ සතරපාදම් වල. ඒවත් ධර්ම. දැරුවොත් වෙන්නේ ඒක අනුකූලයි. එහෙනම් ඔය අතර කියනවා බුද්ධ ධර්මය කියලා. බුද්ධ ධර්මයෙන් ඔය කොහොමදලාහට. ඌ කියන වචනේ පෙන්නන්නේ බුද්ධ කියන්නේ බුද්ධ කියන වචෙන්ට නිරුක්තිය. භවයේ උදුරා දාන. භවයේ උදුරා දාන කියන්නේ ඔය වැඩ පිළිවෙලම උදුරා දානවා කියන එක. පැවැත්මේ මුළු වැඩ පිළිවෙල උදුරා දාන්න යකිසි ධර්මයක් හේතු වෙනවා. ඒකට කියනවා බුද්ධ ධර්ම. දැන් අයිතිකාරයෙක් ඉන්නවද? අනේ බුද්ධ ධර්මයට අයිතිකාරයෙක් නෑ කියන්න හේතුව ඒකයි. යම් වැඩ පිළිලකින් මේ පැවැත්ම උදුරා ගමනවා. අන්න ලෝතර බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ අන්නේ ධර්ම. ඒසා උන්වහන්සේලා දේශනා කරනවා බුද්ධ ධර්ම. පැවැත්ම උදුරා ගැනීම උත්තරමයට කියනවා බුද්ධ. අන්න බුද්ධ වෙච්ච උත්තරමේ තමාගේ අත්දැකීමෙන් ඇත්ත පෙන්වා දෙනවා. පැවැත්ම උදුරා ගන්න ධර්මී මේකයි. දැන් ඒ ධර්මය අහලා අපි මොකද කරන්නේ? බුද්ධ ධර්මය අනුගමනය කළොත් අපේ පැවැත්ම ඉදිරියට යනවා. අය පක්කපාත පවතින දෙන 15 වෙනි තැනක්. පැවැත්ම උදාපු දාපු ධර්මය අපිට දුන්නට පස්සේ ඒ ධර්මයේ විද්‍යාමාන වෙන තාක්කල් අපිට පුළුවන්. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කරගෙන අපිට පැවැත්ම උදුරා දාන්න. පැවැත්ම උදුරා දැම්ම නම් ඒක ප්‍රතිඵල ලැබුවා අපිත් බුද්ධ. හැබැයි ලෞතර බුද්ධ නෙමෙයි ශ්‍රාවක බුද්ධ. ශ්‍රාවක කියලා කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditth ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව කියන මේ ශ්‍රාවේ ඡය කරලා දාපු නිසා කියනවා ශ්‍රාවක. බුදුහාමුදුරන්ගේ මේ මේ ඉන්න සුදුවත් ඇඳගත්ත ඇයි සුදුදාගත්ත කට්ටිය බුද්ධ ශ්‍රාවක කියන එක ලෝක සම්මතය. එහෙම සම්මතයක් ලෝකේ තියෙන. නියම ශ්‍රාවක කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන. මෙන්න මේ ආශ්‍රවය ක්ෂය කර දමනවාද යම් කිසි කෙනෙක්. එයා ශ්‍රාවකය. ඉතින් ආශ්‍රවය ක්ෂය කර දමන්න ක්‍රමයක් තියෙනවා සුත බුද්ධ ඉතින්ලා. අහගන්න ඕනේ. දැනුවත් වෙන්න ඕනේ. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ සුත බුද්ධ නෙමෙයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධ. අනුත්තර සම්මා සම්බුද්ධ. සාමාන්‍යයට සම කරන්න බැරි. ස්වයම්බු ඥානයෙන් දැනගෙන. උන්වහන්සේ කාගෙන්වත් ඉල්ලගත් එකක් නෙමෙයි. උන්වහන්සේ ස්වයම්බු ඥානයෙන් තේරුම් අරගෙන මේ භවයේ උදුරා ගමන සියලු වැඩ පිළිවෙල සර්වාකාරියම දැනගෙන. සර්වාකාරියම වශී ප්‍රාප්ත කරලා. සියලු ආකාරයෙන් පූර්ණ කර උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ. අන්න සම්මා සම්බුද්ධයන් වහන්සේ ඒ ටික කරගන්නේ. අනික එච්චර කරගන්න ශක්තියක් ඥාන ශක්තියක් නැති බාහිර සාමාන්‍ය පිරිස. ඒ භවයේ උදුරා දමන ධර්මයේ කියා දෙන්නේ නෑ බුද්ධ ධර්මයේ කියා දෙන්නේ. අන්න භවයේ උදුරා දමන ධර්මයේ කියා දුන්නාට පස්සේ තේරුම් ගන්න පුළුවන් ඥාන මට්ටමේ ශ්‍රාවක කියන පිරිස ඉන්නවා ඊළඟට. අන්නේ පිරිස ඒ ටික ගන්න. ඒ ටික අරගෙන ඉවරයි ගන්න. ඒ ධර්මයේ ඒ බුද්ධ ධර්මයේ අතුරු කරලා. ඔය ශ්‍රාවයේ තේකර දැම්මත් පස්සේ අන්න බුද්ධ ශ්‍රාවක වෙනවා. එයත් බුද්ධ වෙනවා. භවයේ උදුරා දැම්මා. දැන් මෙන්න මෙතෙන්ටපත් වීම තමයි වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන හැම දෙනා අතර පිළිස. බුද්ධ ශ්‍රාවක වෙන්න ඕන. බුද්ධ ශ්‍රාවක නොවන වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා ලෝක සම්මතයේ ඉන්නේ නැහැ මිසක්. නියම බුද්ධ ශ්‍රාවක වෙන්නේ නැහැ. මේ පිළිසම එහෙම. සම්මත සිවිලිසක් හැදෙනව නැහැ. පරමාර්ථ වශයෙන් සිවිලිසට අයිති වෙන්න. ඔය භවයේ උදුරා දමන්නා වූ ධර්මයේ දැකලා. මේ ධර්මයේ අනුගමනය කරලා. මේ ධර්මයේ සත්‍යක්ෂ කරලා. ශ්‍රාවයේ ක්‍රය කරලා කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව හතරම තේකරලා. සාවේ තේකර දාපු ශ්‍රාවක කෙනෙක් වෙන්න ඕනේ. එයයි බුද්ධ ශ්‍රාවක. එයයි කොටස් හතරකින් පෙන්වනා සෝතාපන්න, සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ බුද්ධ ශ්‍රාවක පිරිසට අයිතියි. ඒ පිරිස හතරම ශ්‍රාවක හතරම. මේන් පිටස්තර බුද්ධ ශ්‍රාවකෙක් ලෝකේ නැහැ. එහෙනම් සමහර ලාවට ලෝක සම්මතිය තියෙන මේ ශාසනයේ ඉන්න අරගොල්ලෝ ඉන්නේ ගෝවිලි, අරගොල්ලෝ ඉන්නේ පල්ලි. කොහොම කියන්න පුළුවන්. නැත්නම් ඔය තැන ඉන්න කෙනෙක් මේ කාවේ ෂේ කරන්න ආව නැත්නම් මේ මේ භවයේ උදුරා දමන ධර්මයේම අහලා. ඔය ඇඳුම හැමෝම තියෙන්නේ. මට ඇඳුම කොහොම එකක් කමක් නැහැ. මට මේ ධර්ම ඇත්ත ධර්මයක් හම්බුණා. ඒ ධර්මය අනුකූලව මම මේ දිය කරනවා කිව්වොත්. අල්ගේ බුද්ධ ශාවකයෙක් ඉන්න පුළුවන්. ඕවිලේ බුද්ධ ශාවකයෙක් ඉන්න පුළුවන්. ලෝක සම්මතයෙන් නෙමෙයි මේ ශාවක බව ලබා දෙන්නේ. අන්‍ය පරිබ්‍රාජකයෝ අතරත් ඒ අවස්ථාවේදී බුදුරණන් වහන්සේගේ බණහලා ඉඳන් මගපල්ලාභී වෙලා හිටපු බුද්ධ ශාවකෙ හිටියා. ඊට පස්සේ උන්වහන්සේලා එතනින් ඇවිදලා නැවතත් මේ බුද්ධ ශාසනයේ තියෙන සම්මත වැඩ පිළිවෙලටත් දැනගත්තා. නමුත් සම්මත වැඩ පිළිවෙලට වහින්න ඉතලා සෝවාන් විච්ඡය, සකෘදාගාමි විච්ඡය, අනාගාමි විච්ඡය, අරිහත්ත්වයටපත් වෙනවා. අර අන්නේ පරිත්‍රාජිකෙන් ලෝක සම්මතයේ ඉඳලා තියෙනවා. ඒ විදිහටයි බුදුරණන් වහන්සේලාට ඇවිදලා ස්වාමීනි ලෝක සම්මතය තුළ තියෙන යම් පිළිවෙතක් තියෙනවනේ. ඒකයි දැන් අපිට ගැලපෙන්නේ. ඉතින් ඒ පිළිවෙත මේ ජීවත් වෙලා ඉන්න තාක්කල් අපි ඒක ගත කරන්නම් කියලා බුදුරණන් වහන්සේගේ ප්‍රතිඥාව දීලා ලෝක සම්මත බුද්ධ ශාසනය කියන සම්මතයටපත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේලා සිවුරු දරාගෙන ඒ විදිහට සම්මතයේ සංගය හැටියට පෙනෙන්නේ. හැබැයි සම්මතයේ සංගය හැටියට පෙනෙන්නේ නොසිටි වෙලාවේ පරමාර්ථ වශයෙන් උන්වහන්සේලා බුද්ධ ශ්‍රාවකයි. නමුත් ඒක එදා තිබුණා එහෙම ක්‍රමය. පව කාලයක් තුළ ලාභකී ප්‍රහංසාදී ආවට පස්සේ. ශ්‍රාවකව බදා ගන්න කොටස ලැබිලා ශ්‍රාවක කියන නම තියාගත්ත කතියක් ඇති වෙනවා. ඒ වෙලාවේ බුද්ධ ශ්‍රාවක නොවන සම්මත පිට ලෝකේ විසු විසු උපාසක උපාසිකා කියලා සීපිරිසක් හැටියෙම පෙනී සිටින අවස්ථාවක් ආවා. අද බලනකොට 90% විතර ඒ தත්ත්වය තමයි කම්මතේ ඉන්නවා මිසක් ශ්‍රාවකත්වේ නෑ. බුද්ධ ශ්‍රාවක නොවන බුද්ධ ශ්‍රාවකය. මෙන්න සම්මත බුද්ධ ශ්‍රාවකය. ඔව්. සම්මත කියන වචනේ දාලා කතා කරනවා මිසක් ඒක සම්මත කරගෙන ඉන්නවා මිසක් ඇත්ත නෙමෙයි. පරමාර්ථ බුද්ධ ශ්‍රාවක වුණා නම් ඉහි වෙන්නත් පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්. කොහේ ඉන්නවා කියලා කාටවත් හොයන්නත් බෑ. කරන රස්සාවෙන් හොයන්නත් බෑ. ජීවත් වෙන ජීවන රටාවෙන් හොයන්නත් බෑ. ඇඳුමෙන් හොයන්නත් බෑ. පොල්ලේ කපලාද නැද්ද කියලා එකකින් හොයන්නත් බෑ. ඉතින් ඇඳුම සුදුද වර්ණවද කියලා කලුද ඒකෙන් වෙන්නත් බෑ. අන්න ඒකයි ලෝක සම්මතවල පෙන්නනවා. අර පරමාර්ථය. පරමාර්ථ වශයෙන් බුද්ධ ශ්‍රාවක නොවන කෙනෙකුට මේ භවයේ උතිරා දාපු වැඩ පිළිවෙලින් බේරෙන්න බැයි නෝ. උකට ගමන භව ගමනක් වෙනවා. නේන සංසාරයි කියලා අරගත්ත ගමනේ ඔව් බැඳිලා ඉන්නේ. නේන සංසාර ගමනේ බේරිලා. නේන අනේ සංසාරයෙන් මිදෙන්න ඕනේ සංසාරයෙන් මිදෙන්න ඕනේ කියවට මේකෙන් මිදෙන්න බෑ. සංසාරයෙන් මිදෙන්න ඕන. සංසාරේ හඳුනා ගන්න ඕනේ. සංසාරේට එකතු වෙන්නේ කොහොමද හඳුනා ගන්න ඕනේ. සංසාරයෙන් වෙන් වෙන හැටි දැනගන්න ඕනේ. වෙගෙන මාර්ගය දැනගන්න ඕනේ. මාර්ගය දැකලා මාර්ගානුගමනය කරලා ඵලයේ ලැබුව සංසාරයෙන් මිදෙනවා. අන්න එදාට බලාපොරොත්තු ඉස්තර වෙනවා. අනේ මට්ටම් එපා මෙහෙම සංසාරයක් මෙහෙම එකක් නම් මට ජාති ජාතිත් එපා. ගෙයිම විර වේවා. එහෙම කියවට පැතුමට හරියන්නේ නෑ. ඒ පැතුම නරක නෑ. ඒක වැඩපිළිවෙලට ප්‍රධාන මුලක්. ඒ අදහස ආපු කෙනා තමයි මේ වැඩපිළිවෙල හොයන්නේ. ඊට පස්සේ ඥාන සම්පවිතව හොයන්න පටන් ගන්නවා. සංසාරේ එපා. මේ සංසාරේ කොහොමද හැදෙන්නේ? හේතු මොනවාද? එබැන හේතුවක් ඇතුළු වලද මේ සංසාරේ පවතින විද්‍යාමාන වෙන්නේ. මේ සංසාරේ නැත්නම් කොච්චර සැනසුමද මොකක්ද මේ සැනසුම? මේ සංසාරේ නැත්තෙන්ටපත් වෙන්නේ මොනවා කරපුවාම? අන්න ආර්යසායක මාර්ගය තුලින් සංසාර නැති කරන මාර්ගය ලැබෙනවා කියලා අන්න බුදු දානන් වහන්සේ දේශනා කළා බුද්ධ ධර්මය. ඉතින් මේ බුද්ධ ධර්මයේ දකින්නේ නැති. ලෝකයා හබල කරන්නේ අර දෘෂ්ටියකට බැහැගෙන. මේ සංකීර්ණ කොතන හරි මේ පැවැත්මක් සාරායි කියන නිගමනය කරනවා. මේ සාරායි කියලා කරපු නිගමනයේ පස් වෙන්නේ. අවශ්‍ය කරන වැඩ පිළිවෙල හිතෙන් කරනවා, ක්‍රියාවෙන් කරනවා, වදනෙන් කරනවා. වේරින කාය සංකාරය, වචී සංකාරය, මනෝ සංකාරය සිද්ධ කරනවා. සාර නිසා කාර කළා. සංසාර නිසා සංකාර කළා. සංසාරයි කියන දෘෂ්ටියේ යම්තාකල් ඉන්නවාද මේ අවිද්‍යාවසහගත, මුලාසහගත දෘෂ්ටිය. ඒ තාකල් මේ සංකාර වලින් බේරෙන්න බෑ. කවුරුවක් කරන දෙයක් නෙමෙයි, තමාගේම දෘෂ්ටියෙන් තමාම කරන වැඩ පිළිවෙල මේ තියෙන්නේ. මෙන්න මේ සංඛාරයි කියන වැඩ පිළිවෙලට බැහැගත්ත නිසා ඔය මොකද කරන්නේ? ඇති කර ගන්නවා සමාගයේ පැවැත්මක බලාපොරොත්තු. මේ පැවැත්මේ බලාපොරොත්තු කුමකටද? අර සාරායි කියලා ගත් එකට අනුකූලයි. යමක් සාරායි කියලා ගත්තාද හොඳ වේවා නරක වේවා. සුචරිත වේවා දුචරිත වේවා. ඒ ගත්ත දෙයට අනුකූලයි සාරායි කියලා ගත්ත දෙයට අනුකූලයි විඤ්ඤාණය. ඒ කියන්නේ ඒ හිත නිගම හිතක් නෙමෙයි. නිදහස් හිතක් නෙමෙයි. බලාපොරොත්තු සහිත හිතක්. අන්න බැඳුණු හිතක් නිසා මේක මායාවක්. මායාවකට මුලා වෙච්ච හිතක් නිසා මේකට කියන විඥානයක් වෙනවා. අන්න සංකාරපත්‍ය විඥානං කියන දෙන්න බැහැ ගන්න. දැන් අපි දකින්න ඕනේ විඥාන නිකන් හටගන්නේ නැහැ. දැන් මේ මායාසහගත විඥානේ හටගන්නේ කොහොමද? මේ සාරයි කියලා ගත්ත නිගමනයෙන් කාර කරන්න ගිහින්. හිතෙන් කයින් වදිනින් කරලා. කරපු එකේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන බලාපොරොත්තුවක් ඒක අත්හැරලා යන්න බෑ. ඒකෙ මිදෙන්න බෑ. ඒ පස්සේම යන්න හිතෙනවා. අන්න ඒ පස්සේම යන්න හිතෙනවා කියන්නේ විඥානය ඇති වෙනවා. හිතට විඥාන කියනකොට මේක තේරෙන්නේ නැහැ. දැන් විඥාන තේරුම් ගන්න ඕනේ කොහොමද විඥාන වෙන්නේ? යම් සාරායි කියලා ගත්ත දෘෂ්ටියකින් බැහැගත්ත නිගමනය කියලා බැහැලා. මේ සාරායි කියනා වූ දෙයට නිගමනය කරගත්තා වූ ලෝක පැවැත්ම තුළ හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරමින් එහි ආස්වාද විදීම සඳහා කටයුතු මූලාරම්භය කළානේ. මෙන්න මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තව තවත් ඇවිල්ලා, තව තවත් බැඳිලා. ඒකෙම හට ගන්නවා. ඒ බඳු දේ අත්හැරලා මිදලා යන්න බැරි විදිහට ඒකම ඇදලා බැඳලා සබන්නාව බලාපොරොත්තු වෙනවා. මතු බලාපොරොත්තු වෙනවා. මොහොතක් මොහොතක් පාසත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු ඉදිරියට තියා ඉන්නා නම් මේ පැවැත්ම පිළිබඳව. පැවැත්මට හේතු වෙන්නා වූ අවිද්‍යාසහගත විඥානීය යුක්තයි. ඒ විඥානයේ ඊ ආකාර ගන්න. මෙන්න මේකට කියව සංකාරපත්‍ය විඥාන. එහෙනම් මේ මොනවට හරි අපි හොඳ දෙයක් කියන නරක දෙයක් කියන සුචරිත හෝ දුචරිත යමක් බලාපොරොත්තු වුණා. මෙන්න මේ බලාපොරොත්තුව තියෙන තාකල් මොකද වෙන්නේ? ওই බලාපොරොත්තුව බැහැ ගන්නව අදහස්. දැන් බීමට බලාපොරොත්තුවක් නොදෙවිච්ච කෙනා බලහත්කාරයෙන් හරි කොහොම හරි ප්‍රගුණ කරලා පුහුණු කරලා අසත්පුරුෂ සේවනින් නිසා හරි බේබද්දේ පාටපත් කළා. එතන පටන්ගෙන ක්ලබ් එකට යන්න විදියක් නැහැ. හිතනකොටම මනසට වැටිලා ඉවරයි ක්ලබ් එක තියෙන දැන්. ඒකට ගන්න බයිට් එක, පෝස් කරපු කුකුල, බෝතලේ තමන් ඒකට ඇතුල් කරන්න ගත්ත අර මේ හිටපු අර හිටපු බාල පිරිස මේ ඔක්කොම හිතේ රඟපාලා ඉවරයි. මේක ඉඳගත්ත හැටි, කයි වාරු වගේ හදන හැටි, අර බයිට් එක කන හැටි දැන් මනසේ වැවෙනවා. දැන් මොකේද මැවි? මේ බලාපොරොත්තුව තිබුණා. බලාපොරොත්තුවට අනුකූල දේ ආ මැවි මැවි එනවාට කියන විඥානයේ නාම රූපය බෑගන්න. මෙන්න විඥානපත්‍ය නාම රූපං කියන දෙන්නේ එක්තරා නාම රූප කොටසක්. අපිට නාම රූප ගැන ඉස්සෙල්ලා වෙන්නේ. ඒතකොට මේ නාම රූප කියන ඒවා සකස් වෙන ආකාරය. විඥානපතෙන් නාම රූප වෙනවා කියනවා කොහොමද නාම රූප වෙන්නේ කියලා අපි විග්‍රහ කළා. දැන් නාම රූප සකස් වෙනකොටත් දැන් කිව්වා නාම රූපය සකස් වෙලා එන හැටි. මනසට බැහැ ගන්නවා මනෝ රූපය. මනෝ රූපේ නිසා ඒකට නම්මිතාවයක් දක්වලා නම්මශීලීව හිටනවා මනසට. අර මුලා සහගත විඥානයකට නම්මශීලීව හිටියහම මනෝ රූපයක් මවාගෙන. මේක තමයි විඥාන ප්‍රත්‍යයට ප්‍රත්‍යයෙන් වන නාම රූපය. දැන් නාම රූප කියන එක විවිධාකාරයෙන් විග්‍රහයි. හිතයි කයයි නාම රූප කියලා තියෙනවා. නමයි රූපයයි නාම රූප කියලා ලෝකේ හඳුන්වනවා. එහෙම ඒවා තියෙනවා. නැතුව හැම නේද? නම මෙතන පෙන්නේ මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා වැඩ පිළිවෙලින් බැහැ ගන්නා වූ නාම රූපය තෝරා ගන්නවා මෙතෙන්ට. මේකට කියන නිරුක්තිය හොයාගන්න. දැනට ඔබින විදිහට ඒක විස්තර කරලා ගන්න ඕනේ. අනේ විස්තර කරගත්තාම අපි නාම රූප දැනගත්තා. මේ හිත යම් දෙයකට ප්‍රියයි මනාපයි කියලා බැහැගත්තා. මේ බැහැගත්ත දෙයට අනුකූලව අපිට පහළ වෙන මනෝ සතහන. ඒක රූපාකාරයයි නම්මිතාවයයි කියන දෙක මේකේ තියෙනවා. මේ දෙකෙන් බැහැගත්තාම දුස්චරිත නම් මේ වැඩපිළිවෙල. බැහැගන්න නාම රූප දුස්චරිත. දුස්චරිත සතහනක්මයි ඉන්නේ. දුස්චරිත දෙයකටමයි නැමිලා හිටින්නේ. මනසේ බැහැගෙන තියලා නෙමෙයි. මේක නේ විඥානීය නාම රූපියෝ බැහැගන්න. අන්න නාම රූප බැහැගත් ආකාරය. ඒක බැහැගත්තාම මොකද වෙන්නේ? මනසට නැගින්න නැගින්න බලාපොරොත්තු අදහ තව තව අධික කරනවා. අධික කළා ඒක මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇසුරු කරන්න බෙහෙතෙන්නේ. අසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියන්නේ. මේවා ඔක්කොම ආයතන බවටපත් කරනවා. ආයස්ථාන කියලා කියන්නේ එකතු කරන ස්ථාන. මේවා ඉන්ද්‍රිය විතරයි. මේවට ශුන්‍යගාම නම දුවේ නැත්නම් හිස් ගම් වාගේ කියලා පෙන්නනවා. මේවා මොකුත් නැහැ. ඉන්ද්‍රිය විතරයි. මේ ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන් වශයෙන් නිදහසේ ඉඳ ඉඩ තියන්නේ නැහැ අවිද්‍යාව වැඩ පිළිවෙල. ඒ බැහැගත් නාම රූප නිසා. ඒකෙන්ම මේ ඉන්ද්‍රියන්ගෙන් ඒවට ආයස්ථාන කරන ඒවා එකතු කරන් ඉස්ථානයක් කරනවා. බැහැගත්තේ සුචරිතයක් වෙන්න පුළුවන් සුචරිත වැඩ පිළිලක් වෙන්න පුළුවන් දුච්චරිත වැඩ පිළිලක් වෙන්න පුළුවන් කෝකාරි බැහැගත් එකට ආයස්ථාන ඒවත් ආයතන බාටපත් කරපුවාම අසකන දිවනාසයේ ශාරීරිය මන ඒවට ආයතන හම් කියන නාම රූප පත්‍ය සලායතන අනායතන හෙද්දේ අන්න ආයතන බවට පත් වුණාම එක දෙයක් වෙනවා. මොකද්ද? දැන් මේ ආයතන බවට පත් වෙලා ඇහෙන රූපය, කනින් ශබ්දේ, දිවෙන් රසේ, නාසයෙන් ගන්ධේ, ශරීරයෙන් පොට්ටබ්බේ, මනසෙන් ධර්මයේ කියන මේවා සමග එකතු වෙලා. අතුරු කරනකොට ආයතන කරගෙන. මේ අවිද්‍යාසහගත වැඩපිළිවෙලීමේ ස්වභාවයක් ස්පර්ශ වශයෙන් ලැබෙනවා. මෙන්න මේ ස්පර්ශය බොහොම ප්‍රිය කරනවා. Taman ප්‍රිය කරපු දේ දැන් ස්පර්ශ කරන්න හම්බ වෙනවා. අවිද්‍යාවෙන් බහැපු නිගමනින් ගත දේ ස්පර්ශ කරන්න හම්බුනහම සමාගයේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඉෂ්ට වෙනකොට මොකද වෙන්නේ? ඒ ස්පර්ශයේ හිත බැහැ. ඒ ස්පර්ශයත් එක්කලම හටගන්න දෙවෙනි එක තමයි ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාව දැනෙන. ඒ ස්පර්ශයේ යම් හේද දැනෙන්නේ. ਉਹ ප්‍රිය කරන දේ ස්පර්ශ වුණා. උඩ දැනෙන්නේ ප්‍රියාකාරයි. බල්ලට අසුචි ස්පර්ශ කරන වෙලාවේදී දැනෙන්නේ ප්‍රියාකාරයි. අපිට අප්‍රියාකාරයි. ඒ දුව මොකද? බල්ලගේ දෘෂ්ටියට අනුව ඒක ප්‍රිය වුණා. එයාට ඒක ප්‍රියයි. ඒක ස්පර්ශ කරනකොට අපිට එහෙම ඒ විදිහට අපෝ ඕක ගාලා අමරි දාන. කිව්වොත් ඉතින් බල්ලත් අලු ගගහ කණහැරි කියොත් අරුවිතිය. දැන් ඌ ස්පර්ශ කළා ඌ ලබන සැප වේදනාව. පස්සපච්චා වේදනාව. ඌ ස්පර්ශ කරව දුක්ඛ යනවා පිය නිසා. ඌට ඒක පියයි. දැන් අපි ඒකේ නැති නිසා ඒ ඒ જાතිය නෙවෙයි නිසා දැන් ගමන් කරා. අපි දැන් එහෙම විස්තර කරන්න බලලා වගේ ඉන්නේ. මතක් වෙනවද? බඩේ වැඩලුත් දෙකෙන්ද ඔක්කාර යන්න පුළුවන්. ඔය ධාරියක් පිළිගන්න. බල්ලා කන්නේ ඉතල බකාහන් දුවත් එහෙම. රතියයි දැන්. අපිට පුළුවන් ඒ જાතියක අසුචි භුක්ති විඳින්න. එයි අපිට බෑ. අපි ඉන්න වෙන ස්පර්ශය. සලආයතන පස්සේ අපසෝ වෙන මිනිස් සලආයතනෙන් හටගත්ත මිනිස් ස්පර්ශය අපි ප්‍රිය කරා. බලු සලආයතනෙන් හටගත්ත බලු ස්පර්ශය බල අපිය කරා. බලු පැති තියෙන මිනිහට මේ ස්වභාවය තමයි ඉදිරියට එන්නේ. ඔව් ඒ වෙලාවේ අර මිනිස් ගැටිය තව ඉන්න නිසා. අර ගැටිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්න විදියක් නැති නිසා තමයි තව අප්‍රියාව දැනෙන්නේ. හැබැයි ඔය අප්‍රියාව දැනෙන්නේ නැති වෙලාවක් එනවා. ටිකක් එනවා. දැන් අපි දුමු ඔය අප්‍රියාව දැනෙන්නේ මිනිස් ගැටිය හුඟා කහක් වෙනවා. ওই ගති ලක්ෂණයෙන් දරුණු ගති ලක්ෂණේ වැඩි වෙන වෙලාවක් ආපුහම දැන් බල්ලා ඇඟ හපන අපිට කිව්ව මගේ ඇඟලේව කන්න කියලා කවුරු හරි මගේ අපිට කන්න කිව්වොත් එහෙනම් අප්‍රියයිද ඉස්සිය හැබැයි කණ්ඩු වෙලාව පසපැත හුඟ අල්ල හපන්නේ නැහැ ලීන එක හපන ලතා පාරින් ඉන්නේ අතල්ලා බලනකොට කෑල්ලක් ඇන්නේ බලපුවා කාලා දිනේ කොහොමද තමලට ඉන්නේ පසපැත වෙන්න කණ්ඩු වෙලා ඒ විලා දහුණා ඒ විලා ඉන්න අප්‍රියයි තියෙනවා හොඳ පලි ගැනීමකට හොඳ දෙයක් අහුණා කියලා හල්ලා ගන්න හරි කමන්නේ හපන. දැන් අපි ජරාව අපිරියාව ඒ වෙලාවේ බැරිලා හරි ඉන්නේ පෑරනොත් අහ කරලා. නෑ ඒත් අල්ලා හපන. පස්සේ තමයි දන්නේ මම හපලා දිනේ මොනවද කියලා බලලා පස්සේ තමයි ඒක තේරෙන්නේ. සමහරවල් මල මුත්‍රා පිට වෙන්න පුළුවන්. අර වේදනාව. හැබැයි කණ්ඩුවට ගියාට පස්සේ ඒවා මොකද පේන්නේ? පස්සේ තමයි හිතෙන්නේ මම හපලා තියෙන්නේ කොහෙද? මම ගාගෙන තියෙන්නේ මොනවද? මේ ගෑවිලා තියෙන්නේ ලේකුණු නේද? ජරාව නේද? අරුචි නේද? ඒක වෙන්නේ පස්සේ. දැන් මොකද මේ හේතුව? ඒ ඒ ගති ලක්ෂණයට පහළ වුණාට පස්සේ ඒවට මේ ඇසකන දිවනාසයේ ශාරීරික ආයතන වුණාට පස්සේ ඒ ඒ වැඩ පිළිවෙල ප්‍රිය කළා නම් ඒ අවිද්‍යාසහගත වැඩ පිළිවෙල ප්‍රිය කළා නම් ඒකේ ලබන ස්පර්ශයත් ඒ වෙලාවට ප්‍රියයි මේ සලආයතන පත්‍ය පස්සෝ කියලා එක ස්පර්ශය පස්සපත්‍ය වේදනා දැන් ඒකේ වින්දනේ අන්න අපේ උපරිමයෙන් බලාපොරොත්තු වෙච්ච භුක්තිය තමයි වින්දනේ වේදනාව මෙන්න මේ වේදනා භුක්තිය ලබා ගන්නවා අපි එච්චර කල් හිත හිතා බලාව වැඩ පිළිවෙල හම්බෙච්ච ප්‍රතිපදාව ඔන්නේ වේදනා භුක්තිය තමයි ලෝකේ ආස්වාදයට බැලගන්නේ. මේක කියන ලෝක ආස්වාදය. ඔය ලෝක ආස්වාදයේ නැමැති වේදනාව පස්සපච්චය වේදනා කියලා ඔතෙන්ට පත් වුණාට පස්සේ ඒ දෘෂ්ටිය ඉන්න තාකල් ඔහුට ඒක ප්‍රියයි. ඒකෙන් අහක් වෙන්න බැහැ. ඒ වේදනා භුක්තිය භුක්ති විඳින විඳින වේදනාව ආහාරයක් වශයෙන් ලැබේ. මෙන්න වේදනාව ආහාරය කියන වින්දනයේ ආහාරය කරගත්තාම ඒ ආහාරයෙන් යැපෙන්නේ කවුද? අන්න පුතඥතාවේ යම් සත්පුද්ගලත්වයක් ඇද්ද? දූෂ්‍ය වේවා ප්‍රහන්න වේවා ඒකට ආහාර හම්බ වෙනවා. දැන් ඒ ආහාරයට හම්බෙන්න මොකද වෙන්නේ? ඒ ආහාරයෙන් එතනම නැగిලෙන්න පටන් ගන්නවා. ඒ ගති ලක්ෂණේ රූපාකාරය. පළමුව සියුම නැగిලා විදිලා ක්‍රමක්‍රමින් ගණී බලලා තමයි තුන මතු උප්පත්තියට යන තැන මුල ආරම්භ කරන්නේ. අනේ වේදනාව එනකොට මොකද වෙන්නේ? නැවත නැවතත් වෙන හාවේ. සංහාවේ. මොකද මේ වේදනාව භුක්තිය ප්‍රියයි. ආයි ගැළවිල යන ඉඩ දෙන්නේ නැහැ වැඩපිළිවෙල. වැඩපිළිවෙල තව තවත් දැඩිව බැඳිනවා. අන්න එතන හාවිලා හිටින්න ඕන තණ්හාව. මේ තණ්හාවිලා උපාදාන බවට පත් වෙනවා. ඒ ආසන්නයට වැඩිලා හිටියා. ඒ ගති ස්වභාවයෙන් ඉවත යන්නද. දැන් මොකද ඉන්නේ ඔහු? එතනින්ම ඒ බවටපත් වෙනවා. බලු නම් බලු භාවයේ ඉන්නවා. හරක් නම් හරක් භාවයේ, ගැරඬි නම් ගැරඬි භාවයේ, මිනිස් නම් මිනිස් භාවයේ, දෙව් නම් දෙවි භාවයේ. ඉතින් ඔය ආදි වශයෙන් ඒ ගති රසනේ මෙලෝදිම අපි දෙන්නපත් වෙලා ඉන්නේ. මෙන්න මේකට කියනවා දැන් අපිට උත්පත්ති භාවනේ මේ කර්ම භාව කියලා. කරන ලද කර්මය නිසා පහළ වුණ භව තමයි කර්ම භව. ওই භවට තමයිපත් වෙලා ඉන්නේ. දැන් ওই බවටපත් වෙලා ඔය කියනා වූ ධර්මතාවයම ආශේවිත කරනවා, භාවිත කරනවා, බහුලීකృత කරනවා, ඇතුළු කරනවා, භාවිතා කරනවා, භෝගට ඇතුළු කරනවා. මෙහෙම ඇතුළු කරගෙන යන්න යන්න ඔය බවම ඉස්තිරේලා, ඔය බවම දැඩි බවටපත් වෙලා හිටා මරණාසන්න මොහොතට එනකොට. ඔන්න පුද්ගලයා ඉන්නේ මොකේද? උප්පත්ති බවට ලං කරලා ඉන්නවා කර්ම බව බලවත් කරගෙන. මෙන්න මෙතෙන්ලා ඉඳන් භවපච්චයා ජාති කියන අවස්ථාවක් එනවා ඊළඟට. අන්න මෙතෙන් දැන් මිනිස් භව ඉක්මෝල යන විදිහට නම් මේ මිනිස්යාර පුරුදු කරගත්ත සුචරිත භව හෝ දුස්චරිත භව තිබුණේ. ඒ වර්ධනය කරගෙන තිබුණේ. මේ මිනිස් జాතිය මතුවරගෙන යන සත්‍යයක් නැතිනම් මේකයින් අහක් කරගන්නකොට මේ මිනිස් බව මේකයත් එක්කලා තියලා මේකයි මැරෙනකොට මොකද වෙන්නේ දැන් බව වෙනස් වෙන්නේ මොකද මිනිස් බව ලබා දුන්නේ යම් ශක්තියක් තිබුණා ඒ ශක්තියට ඔරොත්තු දෙන්නේ නැති විදිහට ඒ ශක්තිය ඉක්මවා යන විදිහට සුචරිත බවක් හෝ දුචරිත බවක් හෝ ප්‍රගුණ කරේදී මෙන්න ප්‍රගුණ කරගත්ත කිවිච්ච බව නිසා මොකද වෙන්නේ මේ ಜಾති වෙනස් වෙන්නේ අන්න එහෙම අවස්ථාවක් ආව නම් මොකද වෙන්නේ ආපු එක එතනින්ම ඒ හිත තියෙනවා එතන සුති වුණා. ආයි දැන් තිබිච්ච හිත පවත්වාගෙන යන්න බෑ ඒ ආකාරයෙන්. ඒකේ තියෙන වැඩ පිළිවෙල වෙනස් වෙනවා, ಜಾති වැඩ පිළිවෙල වෙනස් වෙනවා. එහෙනම් ಜಾති වැඩ පිළිවෙල මොකද වෙන්නේ? තිබුණේ බලු නම් එහෙම. බලු ಜಾතියේ පරිසන්දියක් අල්ලන. අන්න පටි කියලා කිව්වේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ මේ වැඩ පිළිවෙල. ලත්තා ඊළඟ සංදි. පටිසන්දිය. ඒ සංදිය කොතෙන්ද තිබුණේ දෘෂ්ටියක් නම් බලු නම් ඒක නම් ප්‍රගුණ කරේ නාවේ. උප්පත්ති જાතියටපත් වෙන කර්ම જાතිය. කර්ම භවෙන් උප්පත්ති භව ලබනවා. භවපත්‍යා ජාති කියලා උපපටි ජාති වෙනවා චුට්ටිපටිසන්ධි කියන්නේ ඕන උපපටිසන්ධි. අන්න පටිසන්ධිය දාවට පස්සේ මොකේද? යම් අවකුසේ නෙමෙයි පටිසන්ධිය ලබන්නේ. මැරෙන්න දෙනවා. අන්තිම චිත්ත වේදියක් තියෙනවා මරණාසන්න මොකදදී පහළ වෙන්නේ? ওই විදිහේ පටිසන්ධියක් ලබන්න හේතුකාරකයේ මැරෙන්න කියන මරණාසන්න මොකදදී පහළ වෙන්නේ චිත්ත වේදියේ 13 වෙනි චිත්තක්ෂණයයි 14 වෙනි චිත්තක්ෂණයයි කියන උතෙන් දෙනකොට. ඔය 14 වෙනි චිත්තක්ෂණයට ඇවිදලා හිතන් චුතු චුති කියන දෙන්ට ආවා. 15 වෙනි චිත්තසෙන් ප්‍රතිසන්දි වුණා 16 10 තව චිත්තසෙන් දෙකක් ඉදිරියේ හෘද රූපේ මැරෙට හදවත ඇතුළේ නෑ එතන තියෙන හෘද රූප දෙකක් එක සත්‍යයට පහළ වෙන්නේ නැහැ ඒක 15 වෙච්ච එක 15 වෙනි චිත්ත වීදිය හෘද රූපේ අවසානයේ නිකම් මේ චිත්ත වීදියමයි ඒක චිත්ත නියමයක් ඒ නියම වෙනස් කරන්න බෑ කාටවත් සිද්ධ වෙන්නේ එහෙමයි එයා මැරෙනකොට මෙතෙන්දිමයි දැන් චුත වුණා පරිසන්දි වුණා දැන් පරිසන්දි වුණා හදවත ඇතුළු කරගෙන මේ චිත්ත හෘද රූපේ තියෙන්නේ එහෙනම් දැන් කොහොමද මෞඛ්‍යයට ගිහින් පරිසන්දි නමන් පරිසද්ධිය තෝරාගන්න බැරුව පරිසද්ධිය බලය කියලා වරද්දාගෙන තියෙන උතන. මෙන්න මේකට කියන චූත වෙනකොටම ಜಾති වුණා ඉස්සෙල්ලා. අන තනිකර පූර්ණ කර්මජයි පරිසද්ධිය. මෞකේ බලෙන් ගන්න දෙයක් බාහිර ලෝකෙන් ගන්න දෙයක් පරිසද්ධියට නෑ ලෝකෙක. පූර්ණ කර්මයෙන් ජනිත කරන කර්මජ රූපයි කර්මජ චිත්තයි දෙකම එකතු කරලා. ඔන්න පහල කරන වතන එකක්. අන පටිසන්ධි විඥානය කියලා කියවන්න තියෙනවා. පටිසන්ධිය ඇති කරනකොටම කර්ම බලයෙන් හට ගන්නවා හිතයි ගතයි දෙකක් ඒ හට ගන්නවන්නේ අපි ලොකුවට තියෙන එකක් නෙමෙයි. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා ඉතාම තුල පරමාණු තුල සම්පින්දනේ. මේක ඇහැර බලන තුල එකක් නෙමෙයි. ඇහිපිය ගහන මොහොතෙන් කෝටි ලක්ෂ පංගුවක් තරම් ඉතාම සුළු මොහොතකයි මේක පහල කරන්නේ. පහල කරපු මොහොතේ පටන් පරිවර්තනය වෙන්න පටන් ගන්නා චිත්ත පරම්පරාව පහල වෙනවා. දැන් මොකද හටගන්නේ? අන්න පරිසන්දි ඇල්ලුවාට පස්සේ සංජාති අවස්ථාවට ආවා. ජාති සමග බැඳි. තිබුණේ මොකද්ද අපි අතුරු කරලා? මේ ගති ලක්ෂණයට අනුකූල වන්නා වූ දේ දැන් බාහිර ලෝකෙනුත් ඉතින් දැදලෙනවා ආකාරයෙන්ලා කාන්දමට වාගේ. කර්ම වශයෙන් නිපදවනවා, චිත්ත වශයෙන් නිපදවනවා. බාහිර ලෝකේවත් එක ලැදලා ගන්නවා. මේවා ඔක්කොම එක පොදියක් හදලා ඉවරලා සංජාති පොදියක් හදලා. දැන් සංජාති කියා කියන සූත්‍රය. හැබැයි සූක්ෂම ඉන්න දැන් බෑ. ප්‍රගුණ කරගත්තේ මොකද්ද බලාපොරොත්තු මොකද්ද? අර ගණීභාවන වෙච්ච කයක් අල්ලාගෙන ගණීභාවන වෙච්ච කයකින් ගණීභාවන වෙච්ච ලෝකයක් එකලා පලං කර කර කොරකටා කුප්පියක් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව හැදිච්ච හටගත්තේ විඥාන ස්වභාවය දැන් තියෙනවා. හැබැයි දැන් ඉතින් බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ නැත්නම් මේ ලෝකෙ මොනවාද? වටිනාම බලාපොරොත්තු ඒ සතාට තියෙනවා. බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කයක් නෑ. කියන කයින් ඒක කරගන්න. දැන් ඔක තමයි සංජාතික අවස්ථාවේ ඔය මනෝමය කාය කිව්වෙත් ඔය. අතිරෝපුල සූත්‍රයේ බුදුරණාහි පෙළලා තින්නේ මැරිච්ච එක නා. මරුණාට පස්සේ ගෙවල් වල අගුසිල් වල ඉන්නවා. දර මැහි වල ඉන්නවා. ඉඳුල් දාන්තන් වල ඉන්නවා. ඉඳුල් කනවා. මේ විදිහට ඉන්න කොටසක් ඉන්නවා කියලා. ශ්‍රේත කොටාපේ. මෙන්න මේ වගේ මේ සංජාතික සත්‍යය. ඔන්නේ සූක්ෂම කායික වෙයි. මේ කායත් අත්හැරියා, මතු කායකට ගියෙත්. ස්වාමීන් සත්‍ය කුමක් උපාදානය කරමින් ජීවත් වෙනවා කියලා වචකත පරිබ්‍රාජික අහනකොට සුදිරාණාසේ දෙනකන වච. මේ කාය අත්හැරියා, මතු කායකට ගියෙත් නෑ. සංහා උපාදානය කරමින් මේ අවස්ථාව ජීවත් වෙනවා කියලා මම කියලා සුදිරාණාසේ දෙන්නා. එහෙනම් දැන් අතරක් නැද්ද? ඔය දින් ඉන්නේ කෙනෙක්. හැබැයි මේ පරිසන්දියට ජුතියට අතරක් එහෙම නෙමෙයි මේ දිනෙකට වෙලා ඉවරයි. අද අන්තරාභාවය කියලා හඳුනන්නේ ඕකට. වචනේ කොයි එකෙන් ගත්තත් සංජාතික අවස්ථාව කියන්නේ ඕක. මෙන්න මේ සංජාතික අවස්ථාව තුළ ඉන්න පුළුවන් කාලය. තමා විසින් කරන ලද්දාව කර්මයේම විපාකයෙන් දායාදගෙන උරුම කරගෙන. ඒ කර්ම විපාකයක් ක්‍රියාත්මක කරලා තමාට අවශ්‍ය කරන ගණී භාවන කය බලු වශයෙන් නම් බලු වශයෙන් හෝ මිනිස් නම් මිනිස් වශයෙන් හෝ ඊට ගැලපෙන්නා වූ ආකාරය මත කරලා දෙනකම්. ඒ කර්ම ශක්තිය මෙහෙවල හදලා දෙනකම්. අසහනකාරීව බලා ඉඳ සිද්ධ වෙලා තියෙන බොහෝම දුකකින්. බලාපොරොත්තු ඉෂ්ට වෙනකන් අසහන. දැන් ඉන්නේ පොඩි අසහනයකින් නෙමෙයි. කය නැති අසහනෙන් දැන් ඉන්නේ. දැන් පළවෙනි බලාපොරොත්තුව ඒක. ලෝකේ ඊට වඩා වටිනා බලාපොරොත්තුවක් ඒ සත්‍යයක් තවනේ. ළමක් යම් කෙනෙක් සතුටු වෙන්නේ වටිනාම දේ ලැබුණේ. ඒ වටිනාම දේ නෑ. හරියට මේ ලාන හුලඟට ගහගෙන යන පරණලවා. කර්ම ශක්තියේ බලයෙන් ගහගෙන යන. කර්ම ශක්තියේ බලයෙන් යම් ත්‍යාද කරලා තිබුණා. කරපු දෙයට විපාක වශයෙන් හේතුඵල වශයෙන් විපාක වෙන දෙන්නේ. ඒ දුන්න දෙයට අනුව දන් දීලා තිබුණා නම් කර්ම බලයෙන්ම දාණය හම්බෙයි. එන ආහාරය හම්බෙයි. වස්ත්‍ර පූජා කරලා තිබුණා නම් එන වස්ත්‍ර වලින් තමා වන් විදේ හිඟි කරන්නේ නැතුව, ලෝභ කරන්නේ නැතුව ඒ විදිහට හිටියා නම් ඒ අනුකූලත්වයට අනුකූලව වස්ත්‍ර ලැබිලායි. මෙවැනි කර්ම බලවේග. අන කර්ම විපාකයේට ගෝචර වෙලා, ප්‍රධාන වෙලා. ওই කාලය තුල කන බොන දේවල්, අඳින පළඳින දේවල් පවා ඒ කරපු දේට අනුකූල විපාක වශයෙන් ලබාගෙන තමන්ට උන හැටියට නෙමෙයි අර විභාගයෙන් ලැබෙන දේ භුක්තිය ජීවත් වෙන කාලයක් තියෙනවා. ඔන්න ඔය කාලය. අන්තරාභාවය කිව්වෙත් ඔය සංජාතික අවස්ථාව. ඔය අවස්ථාව තුළ අවුරුදු ගාණක් හරි ඉන්න පුළුවන්. ඒ අවුරුදු ගාණක් ඉඳලා ඒ කර්ම බලවේගියම නියම උපතකට අවස්ථාව ලැබුණු. ඔහුට ගැළපෙන දෙන්න ඔහු ගෙනත් දානවා. බුද්ධලයක් නෙමෙයි මේක කරන්නේ. අර අපි ඉතින් කරලත් දාව කර්මයේ විපාක වශයෙන් කර්මයේ විසීමයි මේක සිද්ධ කරන්නේ. ඔන්න ඔය වෙලාවදී අපි අසරණව ඉන්නේ. හැබැයි දැන් ඉතින් ඔතෙන්දී අපි එකක් දකින්න ඕනේ. සතාට මහා විපාකයක් ගෙවන්නම උපදිනා නිසා සතාට එහෙම ගුණ නුවණක් බලන්න පුළුවන් තැනේ සතෙක් උපදී. ඒක සතර අපාගත් උප්පත්. මිනිස් උප්පත්තියක් නම් ලැබුණේ. මිනිස් උප්පත්තියේ එහෙම නෙවෙයි. යමක් කර කියා ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් නුවණක් ඇත්තෙක් හැටියටයි මිනිහෙක් උපදින්නේ. අන්න මිනිස්සු උපදින කෙනෙක්. ඊට ගැළපෙන්නා වූ කුසයකට ඔහුගෙන් කලක විදියට අනුකූලව කර්ම බල වේගින් ගියක් දානවා සමහර ලාවට. බීමට උදව් කරලා අල්ලපු ගෙදරකට වෙනපන් කියලා බොණ්ඩ දීලා ওই જાතිය එහෙම කරලා තිබුණා. හොඳට බැනුම් අහන්න පුළුවන් හොඳ ගුණ හර පහන තාත්තා කෙනෙකුට දාව උපදින්න තමයි මේ කර්ම බලවේගයේ ඉඳන් බලකට දාන්නේ. දැන් අපි දැනගන්න අද හුඟා කරන එක. බොල්ල ටිකක් එහෙම දීලා උල්පන්දන් ටිකක් දීලා යවනවා. තමගේ හතුරට බන්නවා. බයිනෝට සන්තෝෂ වෙයි. ඕවා එහෙම කරලා තිබුණා නම් ඕවන අපේ පුදු කරේ තිබුණේ. දැන් ඉතින් අන්තිම බේබදු තාත්තෙක්ගේ මුද කුණුහරමේ බයින්න කෙට්ටියෙන් අල්ලගෙන ගහන බයින්න ওই જાතියේ තාත් එක්ක ඉන්න තැනක අම්මගේ කුසක් තමයි මේ කරුණ සාතියෙන් ගෙනින් දාන යෝග වෙලා තියෙන්නේ. මොකද හේතුව? අපි විසින් කරපු එක අපිට විපාක විදිහට දෙන්න. දැන් කාර්ය පවරන්නේ. අපිම පවර ගන්න එපා. අම්ම කරපු අසාධාරණ ඉන්නේ මට මේ ඉන්නේ කියලා. දැන් කාර්ය බයි. දැන් ඒ දාතර බැලලා වෙලා තියෙනවද? යමර බැලලා වෙලා තියෙනවා. මේ කාගේ හරි අම්මෙකුගේ තමන් එක තියෙන මොන හරි පුද්ගලික අමනාපයක් මුල් කරගෙන ඔය ගෑණි ගැටි මම කියලා නැද්ද මම විසඳගන්න ඔය ගෑණි මෙහෙම කියා නැතිවත් හොදලා කියලා හදලා කියලා අභූත චෝදනා නගලා ওই જાතියව කළා වෘද්ධත් තිබුණා අන්නෙකුත් හම් වෙනවා ඒ જાතිය බලන්න දැන් කවුද ඒ බල තෝරලා දුන්නේ අපි විසින් කරව කර්මයේ කර්ම බලවේගය තෝරලා දුන්නා කවුරුත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් තමයි ලෝකේ ඉපදී එක තෝරලා දුන්නා නෙමෙයි අපි විසින්ම කරපු දෙයට අනුව කර්ම බලවේගය තෝරලා දුන්නා ඒ බඳුම වේසංගනාගේ බලන්න දැන් බේබදු තාත්තෙකුයි වෙසගෙනත් වන අම්මෙකුයි දෙන්නෙක් ඉන්න තැනකට ඔක්කාන්ති අවස්ථාව ගිහිල්ලා උපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න අන්තරාභාවික කියන එක කරන්නේ අද පිළිගත්තත් නැත්නම් අන්තරාභාවික කියන එක කරන්නේ සංජාතක කියන එක කරන්නේ යන්නේ. සූක්ෂම කය කියනවා. අපිට ඕන හැටියට යන්න පුළුවන් නම් එහෙම එක එකවත් යන්නේ නැහැ අරකට යනවා. මොකද දැන් තෝරාගෙන ඉන්න එන පොරයක් තියෙනවා. ඒ ලෝකේ ආවල් එකනා කෝටිපතියා ආරය අතුදනා මම ඒ බරට යන්නේ ඔබට දෙන්න ඇතන ඔහොම පොරකන්න පුළුවන්. ඒ සෙල්ලම් හම් වෙන්නේ ඔය කියන අන්තරාබයි කියන එහෙම නැත්නම් ඔය කියන සංජාතකේ. අන්න ඒ වගේ පොරල්මක විදිහම අල්ලන්න බෑ. ආගමික පොරේ වගේම කරන්න බෑ. මොකද වෙලා තියෙන්නේ? පග්නලට පුළුවන් කමක් නැහැ Taman රෝඩේට යන්න. කොල්ලකට ඕන්තෙන්ට පග්නලේ හැටියට ඒ දඬ ගෙනියනවා. මෙන්න මේ වගේ සංජාතකයා බලන ලක්වාල. අරම බලවේගයේ තනකුලයි වහල් වෙලා තියෙන්නේ. කර්ම බලවේගයෙන් අරගෙන ගිහිලා දැන් මේ යම් තැනකට කරන්න දෙයක් නෑ හොඳ වුණත් නරක වුණත් එයාට කර්මයේ විපාකය පිළිගන්න වෙයි. පිළිගත්තාට දැන් සත්‍ය දෙන විදිහට වෙයි. හිමිතැනට යන්න. මෙන්න හිමිතැන කරා ගිහිලා උප්පත්තිය ලබා දෙන්න. හැබැයි මොහු බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා කොහෙන් හරි. මොන බලවේගකින් හරි යාගේ බලාපොරොත්තුව කියන පදම බලාපොරොත්තුව මොකද්ද? ඒ බලාපොරොත්තු වෙච්ච යාතියේ වැඩ පිළිවෙල කරන්න අවශ්‍ය කරන්නා වූ ඊට ගැළපෙන පරිසරයක් පැවැත්මක්. ඌට ඒ වෙලාවේදී එහෙම. ඒක නරකයි කියලා හිතෙන්නේ නැහැ. මොකද ගතියට අනුකූලයි පරිසරය. උඩ පේන එක හොඳයි. මායා හැවටිල්ල තුලින් මේ විඥානීය මායාවට උපමා කළා. දැන් මේ පරිසන්දියේදී යනකොට ඇතිවෙනා මේ කියන ඇතිවෙනා වූ කර්ම බලයෙන් හටගන්න චිත්ත වීදි චිත්ත පෙළ. චිත්ත පෙළට ගෝචර වෙන්නේ. ඒ බඳු දෙයම හොඳ හැටියට. ඒ වෙලාවට ඒ බඳු දෙය ප්‍රියයි. හැබැයි ගිහිලා පස්සේ දුක් විඳිනකොට අප්‍රියයි. දකින්න දර්ශනීය ප්‍රියයි. හිතාලෝ ඒ හිතාලුණු දර්ශනීයට ගිහිලා එතන වැටුණාට පස්සේ ඒක විපාකිනුට අප්‍රිය විඳින්න වෙයි. දුක් වේදනාවයි. එතකොට අනේ මට වෙච්ච දෙයක් කියලා හිතා. විවාහ වෙන්න යනකොට යන්නේ කොහොමද? ඉහෙලම සත්මහල් ප්‍රාසාදයේ තියාගෙන සංකීර්ණ යාපන පළඳවාගෙන කුමාරිකාවට හැපදෙනවා කියලා කියනවා. හැප ගන්න යන. ඊට පස්සේ මොකද හම්බෙන්නේ? ආකයක් ඇඳ හම්බෙන්නේ. අල්ලගත්ත කෙකෙදී ඇරිව දෙපැත්තට දුන්නා දෙකක්. ඇරිව කොණ්ඩ, කැපුවා කොණ්ඩ. දැම්ම බලන් හොදන්නේ. මගේ එකක් හොයන් දාවක ගැහුවා පයින් පිටිපසට ඇදගෙන වැටෙන්නේ ගත්තා කැත ඒකි ගත්තා ඉලපොත දාගත්තා මරාගත්තා දැන් වැඩ පිළිල යනවා දැන් මොකද කියන්නේ අනේ විච කර්මයක හැටි මේකයි කියලා ඉඳ උනා මේකයි කියලා ඉඳ උනා දැන් ඉතින් පටන් ගන්නකොට කොහොමද එහෙමද පටන් ගන්න අන්න කසාදයක් බඳින්න විවාහයක් වෙන්න ඉතින් පටන් ගන්න දවසේ සුන්දර ලෝකේ වගේ පේනවා උප්පත්තියට එන වෙලාව ඔක්කන්ති අවස්ථාව එදාට පේන්නේ අර නරක එකක් වගේ ඕක තමයි අවිද්‍යාවේ විපාකේ වහලා සුන්දර ලෝකයක් මායාවේ මත කරලා මායා සහගත විඥානයේ මායාවට හවත් වෙනවා. හවත්තලා ගෙන හදලා උපත්තින තව හරිය වටනා දෙයක් කියලා කරගන්න. ඉතින් මිනිස්සු උපත්තිය කාරණා ওই විදිහට මිනිස්සුන ප්‍රවෘත්ති වශයෙන් කරලා තිබිච්ච මේ මිනිස්සු විදිහට පුළුවන් කර්ම විපාකයට අනුකූලව තමයි. ඒ જાතිය උපත්තියදී සූත් වෙන ගියන් දායි. හැබැයි මිනිහෙක් හැටියට විඳින්න පුළුවන්. මැරෙන්නේ. දහදුක් විඳහක ඉවසන්න පුළුවන්. මැරෙන්නේ නැතුව ඉවසෙක විඳින. හොඳ හෝ නරක දෙක මේවා. මෙන්න මේ ගෙනහලා දාන්නලා අපි ඔය සියල්ලම ආවේ පස්සේ. හොඳ නරක සැප දුක් ආවේ පස්සේ. උප්පත්ති වශයෙන් ආපු අවස්ථාවේදී කර්ම විපාකයෙන් අපේ මායාවට අනුකූල අපි හැදිලා හිටපු කරන්නේ ඒක ප්‍රිය කරනවා. අන්න ප්‍රියමනාප කරන අන්තිම අවස්ථාව වටිනාම අවස්ථාව ඕක. කයක් ලබාගෙන ඉන්න මොනවා කරන්නද? බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ කයකින්. ඒබඳු කයක් ලැබෙනකම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැයි නා. අධික බලාපොරොත්තුවක් තියන ලෝකේ පළවෙනි බලාපොරොත්තු වෙනවා අනේ මං කයක් ලබා ගන්න කොහොමද? මෙන්න මෙතෙන්ලා තමයි මේ සංජාතික අවස්ථාවේ ඉන්නේ. අනේ මට කයක් දැන් එයාට පේනවා සූක්ෂම කයද පේනවා අනික් අය වැඩ කරන හැටි එයා බලාපොරොත්තු වෙන જાතිය වැඩ කරන මිනිස්සු පේනවා. හරි කැමති ඒ જાතිය කරගන්න. මම කොහොම කරන්නේ? මට කයක් නැහැ. මිනිස්සුන්ට ඕනේ ඒවා හොයාගෙන කනවා පේනවා. අනේ මටත් එහෙම කන්න දැන්න. මට එහෙම හොයාගන්න විදිහක් නැහැ, කයක් නැහැ. ලැබිච්ච එකක් හැබැයි මං කන්නේ. දැන් ඒක දුක. මේ විශාල අසහනයටපත් වෙලා තමයි සංජාතික අවස්ථාවේ සත්‍යය ඉන්නේ. බොහෝ ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගණන් ඉන්නවා. යමක් එන්න දෙයක් නෑ. මේවා කයක් ලබාගෙන මුල ආරම්භ වෙන්නේ නෑ. තමන්ට කරගන්නත් බෑ කර්ම බලවේගයට අනුකූලව ඒවා සිද්ධ වෙන්නේ. මෙලෝ ජීවත් වෙලා ඉන්න මිනිහට ජීවත් වීමට බාධක පැමිණෙන්නේ. ඔක මැරිලා ගියා නම් හොඳයි. ඔය જાතිය හිතුවෝ. එහෙම දේවල් කිව්වොත් කළොත්. ඒ බඳු පුද්ගලයෝ මැරිලා ගිහිල්ලා ඔතෙන්ටපත් වෙලා ඉතින් කයක් නැතුව අවුරුදු කෝටි ගණන් ඉන්න අවස්ථාවක්. ඊය කාලයක් නෙමෙයි ගණ්ඩාප්පගේ අවුරුදු. ඒකත් එක්තරා විපාකයක් විදිහට දැක්කා. මේ වගේ කරගත්තා ගණ්ඩාප්පගේ උපදින්න බලක් හම්බ වෙන්නේ නැතුව කර්ම බලවේගයෙන් ක්‍රියාත්මක කියලා හිතන් ගැබකට යන්නේ නැති වෙයි. යන්න ගිහින් ඇදිලා යනවා. ඕවාගේ තත්ත්වෙටපත් වෙයි. කෙලවරක් නැතුව ඉන්න. අසහනීය විසාරයි. මොකද බලාපොරොත්තු අසහනකාරී වෙනවා. අවිද්‍යාව බලාපොරොත්තු යුක්තයි. අනේ මෙහෙම කයක් මට ඕනේ. නෑනේ. මෙන්න මේකින විශාල අසහනයකින් පිළිපෙළි. අර කර්ම බලවේගයේ ගෙවෙනකම ගැබක් හම්බ වෙන විදිහක් මේ ලෝකේ හට ගන්නවා. ඒබඳු පරිසරයේදී. මේ වගේ හරිද කෝටි ගානක ස්වීප් ගන්නකොට එකිනෙකට පොඩ්ඩක් එකක් හැදෙනවා. ඔය අන්තරාබයිකෝ ඉන්න සංජාත කිංගි. කෝටි ගානකකින් එකෙකුටයි. කොයි විලේ හරි කර්ම බලවේගයේ ක්‍රියාත්මක කියලා ඉන්න කොහේ හරි ගැබකට යන අවස්ථාව ලැබෙනවා. අන්නේ අවස්ථාව ලැබෙනකොට දැන් ඇහුවොත් එහෙම හරියට ඔය වෙලාවේ ඉන්නේ අර අන්තරාබයික අවස්ථාවේ ඉන්නේ ගන්න නම් අර ගන්ධබ්බ අවස්ථාව කියලා කියන්නේ ඔකට ගන්ධබ්බෝජ පටිපත්තිතෝ කෝටි ආදි වශයෙන් පින්නේ ගන්ධබ්බේ බලට දුල්ලෙන්නේ. යන්නේ ගන්ධබ්බ අවස්ථාව නැත්නම් සංජාතික අවස්ථාව කියලා. අප්‍රමාණ මිනිස්සු මිනිස්සු උපදින්න ඉන්නයි ඉන්නේ. බලුව උපදින්නයි. ඒ ඒ ආකාරයයි ලෝකේ ඕන තරම් ඉන්නේ. අවස්ථාවේ පසුකාලේ හැදින්න ඕනේ උපදින්න. තමන් කරපු විවාහයන් ගෙව ගෙව අවතනින් තේරෙන තේරෙන. කෝටි ගාණට එකනේ තේරෙනවා ගැබකට ඉන්න. අනික අතියෙන. එන්න යනවා ඇදිලා. ගැබක් හැදෙන ලඟ වෙන ඉලාට කෝටි ගාණ කමනු සියදලා ආකර්ෂණය. ආකර්ෂණය වෙලා ඉතම මොකද කරන්නේ? දැන හම්බුනේ අල්ල ගන්න හම්බුනේ කෙනෙකුට අහුණි. එයාත් ඇල්ලුවානේ මේ අහුණ කර්ම ශක්තිය. අනික ඇදලා ගියා ආකට ආයි. දැන් අඬාගෙන යනවා. යන්න ගියා යන්න දෙනක් හම්බුනේ. බලාපොරොත්තු ඉෂ්ට වින්දාව ඇදලා ගියා. කොහොම කෝටි වතාවක් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. කොච්චර වෙනවද කියලා දන්නේ. දෙන්නේගේ සම්භෝ කාම සම්භෝගයක් ඉච්ච වෙලාවක දැන් මාතා පිතු මේ මාතා පිතරෝජ සම්නිපාතා මාතානි උතුණි හොන්ති. ඉතින් දෙකම හැදිලා තියෙනවා. දෙන්න එකතු වෙලා ඍතු ඇතියක් වෙලා දැන් ගැබර දරු පිළිසිඳීමේ අවස්ථාව හම්බ වෙලා. හැබැයි කර්ම ශක්තියේ පාලනයේ රත්තරාජන් තමයි ගන්ධබ්බය ඇදලා ඉන්නේ. නාරායක කියන ගන්ධබ්බයා එවන නාර සංජාතිකය ඔතනින් ඇදිලා ඇදිලා නම් ගැවට එන්න හදන කෝටි ගාණක් එනවා රවුම් ගැලපෙන ගැලපෙන ඇදිලා ඉන්නේ ආවර මේකෙන් ඉන්න අන්තිම රස විප්ප ගන්න කාරණේ කොච්චර ඇදත් එකයි උඩ ඇදිනවා වගේ ඒකට ගැලපෙන ගැබ ගැලපෙන ගැබට ගැලපෙන එකෙක් ඉන්නා නම් ඒකට ගැලපෙන බුද්ධිලා ඉඳන් ගැවි පිළිඳලා පිළිඳලා වෙයි ඔක්කන් තියෙනවා අනික අර දැනක් නෑ අනික ආයතරයක් විසිලා ඇදලා යනවා දැන් ගියහම පුදුයි බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා බලාගෙන බලාගෙන ඉඳලා ඉෂ්ට වෙන්නේ ඉලාවක් ආවා කෝටි ගණන් කියලා ආවා එදලාවා අනේ මට දෙයක් නැහැ මරත් දෙයක් නැහැ මරත් නැහැ කියලා ආයි දුක ගියා දැන් මේ විදිහේ දුක් විඳගෙන ඉන්න මහා අසහනකාරී තැනක් හරියට පොඩින් කියනවා මහා ගංගාවක් ගලාගෙන යන වෙලාවක මිනිහේ ගඟේ වැටිලා ගඟපල්ලෙහ යනවනම් ජීවිතේ බේරගන්න නැති වෙන අවස්ථාවකට පිනිබිනි තියෙනවා උඩ ටිකක් හරි පීන ගන්න පුළුවන් නම් ඔළුව යන්තම් කුස්ම ගන්න උඩට තියාගෙන ඉන්න පුළුවන් නම් වටපිට බෙල්ලෙන් උඩ තියාගෙන ඉන්න පුළුවන් මට්ටමක් නම් තියෙනවා ඊළඟ ගම් සැඩපහරට ගලාගෙන යාම නවත්තා ගන්නවත් බැරි නා. අනේ මට ගොඩ එන්න විදියක් නැහැ නේ මේ කය බේරා ගන්න විදියක් නැහැ නේ කියලා දුක් වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම දුකකින් තමයි ඉන්නේ. හරියට ගංගාවක ගහගෙන යන මිනිහෙකුට දැන් අහුවෙලා තියෙන බේරෙන්නේ මලමිනියක්. එන්නේ ගහගෙන ළඟට මලමිනියක්. ඒක එල්ල ගොඩ එන්න පුළුවන්. මේක කුණු වෙලාද, ඉදිමිලාද, මලමිනියක්ද? දැන් මේකත් බලන්න. මලමිනිය දිහා මොකක් හරි කමක් නැහැ දරාණ්ඩක් ආවත් කමක් නැහැ මලමිනියක් ආවත් කමක් නැහැ බලුකුණක් ආවත් කමක් නැහැ අහුවිජ කෙලින්දයි දැන් බලයි මොකද ඒ සියල්ලේම අප්‍රියතාවයට වඩා වැඩි ජීවත් වීමේ ප්‍රියතාවය ජීවත් වීමේ ප්‍රියතාවය නිසාම එන සෑම අප්‍රියතාවයක්ම මුදුන් මල්කඩක් වාගේ පිළිගන්න කැමති ජීවත් වීමේ ප්‍රියතාවය පළවෙනි එක එහෙනම් මෙන්න මේ වගේ ගැබක් හම්බෙන්නේ වෙලාවක තමයි මෙලෝ කයක් ලබා ගන්න. කියන බලාපොරොත්තුව. පළවෙනි නිසා අර කර්ම බලවේගයේ මොන જાතියේ ගැබක් වෙලා දුන්නත් මේක දුප්පත් එකියගේ මේක මේ බෙදගෙනගේ මේක මේ බේපත් එක්කේ જાත කියලා උපදින්න යන්නේ මේ එකපා හිතන්නේ ඒක බුදුන් මල්ක දක්වා පිළිගන්න දැන් මෙහෙම පිළි අරගෙන තමයි උත්පත්ති වශයෙන් ගැබක් අල්ලගන්නේ දැන් කල්පනා කරන යම් කිසි කෙනෙක් අර ගහගෙන එන මලමිනි දරාඬු කෑල්ල බලුකුණ එනකොට යම් කෙනෙක් එහෙම කියනවා හැබැයි ඕක අල්ලන්නේ මෙන්න මේ නීතියෙ මොකද මේක අල්ලගෙන එගොඩ වෙන උඹ මේක ගිහිල්ලා හොදලා වේලලා පිළිසිදු කරලා තියයිද දැන් මේකේ සුවඳ විලාම් ගලවලා ඔබට පුළුවන් ද මේක තියෙනකම් ඔබේ ජීවිතේ තියෙනකම් ආරක්ෂා කරන්න හැදුවේ එහෙම කැමති නම් ඔබට මේක බාර දෙන්න නැත්නම් මේක මම වෙන පැත්තට යන්න ගන්නවා කියලා යමෙක් කිව්වොත් එහෙම එහෙම වෙන ධර්මයක් නම් එහෙම අර ගඟේ ගහගෙන යන මිනිහා උත්තරයක් දෙන්නේ නැද්ද ඔබ කියන ඔක්කොම කරන්න මම කැමතියි මට බේරෙන්න මේක අල්ලගෙන ගොඩ එන්න මග පාදලා දෙන්න කියන්නේ ජීවිත ආසාව පළවෙනි නිසා කෙලින්ම පුරුදු වෙනවා මුළු ජීවිත කාලයේට ඒ මිනිස් කුණ හරි බලු කුණ හරි කමන්නේ ගියේ ඒක. සුවඳ විලවුන් ගල්වල හිටන් මම මේක මේ විදිහට රැකලා දෙනවා මගේ ජීවිත කාලය තුළ ඒ අවශ්‍ය පිට ඒ නීතිය පිට. මම බේරෙන්නේ මේක අල්ලගන්න මට අවසර දෙන්න කියලා ඒකාන්තයෙන් කියනවා. එහෙනම් මේ අවස්ථාවේදී තමයි තියෙන ඉහළම වටිනාදී තමයි බලුකුණාව නම් බලුකුණ. ගහගෙන ආයේ මිනිස්සුලක් නම් ඒ ගොඩේන මිනිහට මිනිස්සු. මෙන්න මේ වගේ මෙලොව ජීවිතයක මේ මිනිස් අයක් යලි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නා වූ සත්‍යයට මොන ගුණක් කිව්වා වුණත් එයා කැමති වෙනවා. ඒක අරගෙන ඒක ඉල්ලන ගොඩේ. අන්න ඔතෙන්දි දකින්න උපකාරයේ පූර්වපකාරයෙන් උතනයි. මව්පිය හැදින උතනයි. Taman මේ ලෝකයේ යලි මිනිස් කයකින් බිහි වෙලා විද්‍යාමාන වෙන්න. මූලාරම්භය හැදෙන වෙලාවේදී Tamanට අහුවෙච්ච දේක වටිනාකම ඔතෙන් දකින්න ඕනේ. මෙන්න මෙතනයි මව වෙන්නේ පියා වෙන්නේ. මෙන්න මව්පිය උරුමේ දරුවෙකුට හැදෙන්නේ ඔතන. ඔයිට පස්සේ කරන්නේ වන්නේ. මෙතනින් කරගෙන ඉලා මෙලොවට උපදිනකොට. කර්ම බලවේගයට අනුකූලව හිටන හම්බ වුණේ ඔකම සිද්ධ වුණේ. කවුවක් කියලා දුන්න වෙන දෙයක් නෙවෙයි. අපිම කරගත්ත දෙයින් අපිට එක දෙයක් වුණා මෙලෝ ජීවත් වෙන මක්ලිය කයක් ඇතුව ජීවත් වෙන දිවිල අවශ්‍යතාවය දැන් පිරිනමන මොන වැඩේ කරගන්නත් ඒකේ මෙලෝට ආව අනේ බිහිවෙන්න මුල ආරම්භ කරපු දෙන තමයි මාතෘ පීතෘ බක්බියු දැන් ඒ නිසා උපකාර කරන්නෝ දුර්ලභයි කෘතෝපකාර කරන්නෝ අති දුර්ලභයි කියලා බුදුරණන් අන්ති දෙන්නා මෙන්න උපකාරයට කෘතෝපකාරය කිරීමට අපි වැඳිලා තියෙනවා දැන් අපි කතාවක් කියනවා එවනට හිටපු ගහේ අත්තක් අල්ල යන්න එපා කියලා දැන් හෙවණට හිරපු ගහකට උච්චරහල කන්න කියලා පෙන්වනවා. මොකද්ද මේකෙන් පෙන්නේ? උපකාරීට කෘතෝපකාරී වටිනාකමත් එහි වැදගත්කමත් තමයි අතන පෙන්නේ. දැන් මෙන්න මේක ලෝක සම්මතයේ තිබෙනා වූ ඉහළම වටිනාදී තමයි උපකාරයට කෘතෝපකාරී. මෙන්න මෙතන පහද පහකට හැරියෙයි. මේක පෑර හැරියෙයි. මෙලෝ උපන් සත්‍යයේ උපකාරී ඉහළම උපකාරී ලැබලා දින මේ මස්ලේ කයත් අරා ගැනීමට දුන්නම ආරම්භක උපකාරී. මේ අවස්ථාවේදී යම් අපිට හිතෙන්නේ මේක මේ උන් සන්තෝෂයෙන් ඉන්න උන් ආස්වාදයෙන් ඉන්න දෙයක් මිසක් මම මම බිහි කරන්න යමු ඉති කියන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේදී එහෙම කියන එනයිද ඔය ඵලයන් කිව්වොත් මොකද කියන්නේ? උන් දෙන්න උන්ගේ මේ සුන්දර ලෝකේ ආස්වාදින්න උන් දෙන්න එකතු වෙලා ඉන්නේ. ඔබ මොකද ඔතන හිඟන්නේ? ඔබ කියන වෙන විදිහේ කයක් හොයාගන්නේ. දැන් ඒ ගන්ධ අපේ පළවා හරි ඔක්කොම හරි. එහෙම ඒගොල්ලන්ගේ ආසාදීන්ට ඒගොල්ලෝ ඉන්නේ කියලා ඔබට එහෙම යන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ තියෙනකම්. දකින්න පෝෂණය කරන්න යම් කිසි ආකාරයකට තියනවා කියන එකම. ඒක ඔබේ උපකාරී කුතෝපකාර සලකන්න ඕනේ. එහෙම ගුණ ධර්මයක් නැත්නම් ඔබ බලයන් කිව්වොත් ඒ විලායි දරවත් තියෙයි. මොන දාලෙන් හරි කමන්නේ මට මස්ලේ කයක් සහිතව මේ ලෝකේ නැවත විද්‍යාමානින්න මගේ පළවෙනි බලාපොරොත්තු තියෙන්නේ. ඒක කිරිනවා නම් ඇත්ත වශයෙන් මේක මගේ යුතුයකමක්. ඔය වචනේ එනවාමයි දෙන්නේ. මේක තමයි ගුණ ධර්මයෙන් මතුවෙන වචනේ. මෙන්න මේක තමයි කිව්වේ මෞපියෝ පූර්ව උපකාරී කිව්වේ ඔකයි. පූර්ව උපකාරී කියන හිතයිනේ පූර්ව වචනේ දකින්නේ නැතුව. උපන්නට පස්සේ අර පුංචි කාලේ මල පුත්‍ර ටික ඇදලා සුද්ධ කරපෙවි කියලා. ඒ කය හැදුනාට පස්සේ. ඒ කය හැදෙන මුලයි පූර්වෝපකාර. අපි අසහනයෙන් ඉඳපදින අපිට දකින්නේ අමතක වෙයි. මොකද? ආගන්තුක වශයෙන් මෙලෝ උපන්නට පස්සේ අපිට තේරෙන්නේ නැතු වෙන අපි ආපු තේ. ආපු හැටි. කොහොමද මේ උප්පත්තියක් ඇල්ලුවේ? උප්පත්තියට එන්නේ ඉතලා කොහොමද හිටියේ? අසන්න තත්ත්වේ කොහොමද? ඒ වෙලාවට පිළිසරණ ලැබුණේ මොකද්ද? මෙන්න මේ ටික අපි දකින්න. ඊට පස්සේ අපි නොවේ තීරණ වලට බහින්න. බොනවා, වේසංගන, දුස්චරිතයි, මට ලැජ්ජා කරනවා, ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා පස්සේ ඔක විසිට කරලා ඒවා ඔක්කොම ඇත්ත බොරු නෙමෙයි. හැබැයි ඒවට හේතුවක් තියෙනවා. අපි විසින් ලෝකයාට කරපු යම්කිසි අවලක් අසාධාරණයක් ඇද්ද? මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය හැදෙන්නේ ඒක අපිට පළ දෙන්න. අන්න ඒකේ විපාකය අපිට භුක්ති විඳින්න වෙනවා. ඒක අනික් වට අනික් වට ඉවෙන් මේ අනික් අනික් අපිට දාන්න බෑ. අපිම කරගත්ත දේ පිට එක දාන්න ඕනේ. අපි විසින්ම කරාවු යමක් ඇත්නම් කවුරුවත් ඒක විපාක විඳින්න බෑ මම විඳින්න ඕනේ. නෑ මට අද නින්දා විඳින්න හම්බ වුණේ මොකක් නිසාද? මමත් අන්න කවදාවත් නින්දා කරපු නිසා. ඒකේ විපාකේ මට එන්නේ. දැන් මේකට කවුරුත් පලි. අනුත් මේකට සම්බන්ධ තමයි මෙලෝ පේන හැටි. නෑ පංචේන්ද්‍රිය ගෝචර මනසකින් තීරණ ගන්න බෞද්ධයින්ට බෑ. මොකද හේතුව බෞද්ධය කියන්නේ ඊට වඩා එහා පැත්ත දැක උත්තමයන් වහන්සේලාගේ ධර්මයේ අරු කරන අය. එහා පැත්ත දැකපු නුවණකින් එතෙන්ටපත් වෙන්න කටයුතු කරන අය. ඉතින් මේක මුල දැකපු අය. අන්න මුල දකින්න ඕනේ. අග අග දකින්න ඉතලා මුල දකින්නත් ඕනේ. මුල දැක්කනම් ඇත්ත නැත හරියට තේරෙන්නේ. එහෙනම් මේ ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ? කළ කළ දෙයට විපාකය පළ දෙන්නේ. අන්න ඒතකොට දැන් කර්මයේ මුල් කරගෙන කර්මයේ න්‍යාය කරගෙන කර්මයේ දායාද කරගෙන කර්මයේ උපපති ස්ථානීය කරගෙන යම් කිසි කර්මයක් කරන ලද්දේද ඒ කරවන්නා වූ කර්ම විපාකයට උරුම කරගෙන මේ පැවැත්ම හට ගන්න. පැවැත්ම ඉන්නේ මෙහෙම. ඒ බඳු පැවැත්මක් තුළ අපිට සැප වෙනවා දුක් වෙනවා මධ්‍යස්ථ දේවල් එනවා. නිന്ദා පහත එනවා ඇනුම් බැනුම් එනවා. කුඩි මැට එනවා. කෑලි කපලා දාලත් යනවා. කපලා කරලා දාලා මරලා යනවා. රජ කරවනවා, හිටු කරවනවා, කෝටිපති කරවනවා, උදව් උපකාර කරනවා, කන්න බොන්න දෙනවා, කියන එක අරයි යනවා. මේ හැම පැත්තක්ම එනවා. හොඳ නරක දෙක. ওই දෙකම ඉන්නේ හොඳ නරක කළනද කර්මයන්ට විපාක වශයෙන්. ඔය ඉන්න දේවල් වල මූල දීලා හිටන් ඕවා කම්පා වෙවි ඉන්නවත්, උද්දාම වෙවි ඉන්නවත් නෙමෙයි වෙන්නේ. ඕකම අනාථ ලෝකේ. අනාථ ලෝකේ වැඩ පිළිල හැදෙන හැටි පමණක් දැනගන්න. ඊළඟට ඔක ඇලින්ඩයි ගැටින්ඩයි යන්නේ නැතුව. ඒ බඳු වන්නා ලෝක ධර්මතාවය අනාථයි කියලා දැනගෙන ඕකෙන් අත මිදෙන කටයුතු කරගන්න කියලා සසර ගමනේ හැටි පෙන්නලා දුන බුදු පියාණන් වහන්සේ. දැන් මෙන්න මෙතෙන්ද අපි දැනගන්න ඕනේ. එතෙන්ටපත් වෙන්න නම් උපකාරයේද කෘතෝපකාර නොකර අපිට ණයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ගමනේ පැන ගන්න. අප්‍රමාණ ණයකාරයෝ වෙලා තමයි අපි මේ සසර ගමනට ඇවිදිලා ඉන්නේ. ඒ අප්‍රමාණ ණය අන්‍යෝ අන්‍යෝන්‍ය සත්වෙින් නානා ප්‍රකාරයෙන් සිද්ධලා තියෙනවා. අපි අනුන්ට ණය වෙලා තියෙනවා. අනුන් අපිට ණය වෙලා තියෙනවා. අන්‍යෝන්‍ය ණය ගනුදෙනුවක සාමූහික පිරිසක් වශයෙන් මේ පැවැත්ම තුළ සත්‍යය ගත කරනවා. ණය ගත්තයි ණය ගෙවන. ණය නොගෙව හිටපු අය නෑ අපෙන් අපි ණය වෙලා හිටපු අයද අපිට ණය ගෙවන්න වෙයි. මුදල් වලින් විතරක් නෙමෙයි ණය වෙලා තියෙන්නේ. සමහර ලාවට අපිට උපකාරයක් කරපුවාම අපි කෘතෝපකාරයක් නොකරපු එකේ ණය වෙලා ඉන්නේ. අපිට උපකාර කළා. අපි යුතුයකම් පැහැර හැදුවා. අපි ඒක කෘතෝපකාර කරේ නේ. දැන් කෘතෝපකාරයේ උපකාරයට කෘතෝපකාරය නොකළොත් අපි ණයකාරය වෙනවා. එහෙනම් මේ අද බෞද්ධ කියලා ඉන්නේ මේ සෑම පිරිසක්ම විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි. අප්‍රමාණ සංසාරයේ පටන් උපකාර කරපු අයට අපි කෘතෝපකාර කරලා බෙහෙත්ලා දෙන්නේ. නිදහස් වෙලා දෙන්නේ. කෘතෝපකාර නොකරුණ අයට අපි නිදහස් වෙන්නේ නැතුව මහා ණයකාරය වෙලා ඉන්නේ. මෙන්න මේ ණයකාරය වෙලා ඉන්නකම් මේ ණය නිදහස් නොවි අපිට පුළුවන්කමක් නැහැ ප්‍රඥා ශාසනය පූර්ණ කරගන්න. වැඩින්නේ ත්‍රිලක්ෂණී දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ඒ තුලින් අත්හැරීම් මිදී නොඇලී ගිහිල්ලා මේ සතර ගමන කෙලවර කරන්න තියෙන ප්‍රඥා ශාසනේ වළඳ පුළුවන්කමක් නැහැ. අර ණය දනු දෙනවා කියන එක. මෙන්න මේ වෙලාවේදී අත්‍යවශ්‍ය තිබුණා වූ සියලු ණය පියවන. අපි මේ කාරණේ දැක්කාට පස්සේ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ගන්න ඕනේ. දැන් යම් යමක් පියවන්න පුළුවන්. ඒ වගේම උපකාරයට කෘතෝපකාර සලකන්න පුළුවන් දෙන කෙනා දැන් ඉන්නේ. ඒ දැන් ඉන්න ටික අපි අවංකවම දැන් පටන් ගන්න ඕනේ. ඒ වගේම කෙනෙකුට ණය වෙනවා. බැන්නොත් අපි ණය වුණා. බැනුම් අහන්නේ කිව්වා. ගැහුවොත් අපිට ගුටි කන්නේක් වෙන්න හිත වුණා. ඒ ණයකාරකම අපි ලැබුවා. එහෙනම් ගැහුවට ගහන්න නැති, බැන්නට බයින් නැති, නිඳා කරාට නිඳා පාත කරන්නේ නැති. ඒ වගේම උදව් නොකලා කියලා උදව් නොකර ඉන්න. ගති නැති. මෙන්න මේ විදිහෙන් ධර්මානුකූලව අපිට අපි නැවත ණයකාරයෝ නොවෙන්න වැඩ පිළිවෙලට අපි හැරගස්සා ගන්න ඕනේ. අපේ හිතවිලි ක්‍රියාවදන් ඔක්කොම. නමුත් එහෙම කරලත් ඒ අනන්ත ප්‍රමාණ සංසාරේ මට ණය වෙච්ච හරිය. ඒ ටික ගෙවා ගන්න ඕනේ. අපි ওই ණය ගන්න දිනුව ගෙව ගෙවා එන්න සංසාර ගමනේ. අනන්තා පරිමාණ කාලාන්තරික පටන් ගිහින්. අසංඛ්‍ය සංඛ්‍යාත කල්පවල පටන් ගිහින්. අපි ණය වෙච්ච අප්‍රමාණ. හැබැයි ණය ගන්න දිනුව ගෙවලා එන්නේ මේ ඉන්නව. කොහෙන් හරි ගෙවන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් නොවුනා නම් අකමැත්තෙන් හරි ගෙවන්න සිද්ධ වෙනවා. ධර්මතාවයේ මග පෑදෙනවා කොහෙන් හරි කරකෝලා දෙනවා. අර ගහට ගහක් මොරටු විදිහට මුද මුණ ගහනවා කියන කතාවක් තියෙනවා වගේ. අපි කොහෙන් පැනලා යන්න හැදුවත් හම්බෙන්නේ නැහැ ණය වෙලා. ඕකට කවදා හරි ධර්මතාවයේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. උප්පත්ති වශයෙන් ගිරන් දීලා. මේ අද්දවේ කෙනෙකුට ණය වෙලා පැනලා යන්න යනවා. ජනතා පැනලා ගියා. මං ආගිය දිනම් හොයාගන්න බැරි වුණා. දැන් මෙහෙම ඉන්නකොට. දැන් එයා මොකද කරන්නේ? භාර්යාව කරන සටන් පාව ඉන්නකොට දරුවෙක් උපන්න. බලනකොට කවුද ආවේ? මම අර ලක්ෂ පහක ණය වෙලා ඉතින් පැනලා ආපු එක දැන් ඉතින් මං නිදහස් කියලා හිතන්නේ. ඒ ණයකාරය ඇවිල්ලා ඉන්නේ දැන් බලන්න. අපි දන්නේ ධර්මතාවය කියලා දාන්න. දැන් මොකද වෙන්නේ? උපන්න එකෙක් යකා තමයි කියන්නේ. මම හරි හම්බ කරන ඔක්කොම නැති කරනවා. දැන් මටමයි මේක වේදනාව. දැන් මොකද කරන්නේ? ඇයි මට මෙහෙම කර්මයක් උනේ කියන්නේ? කවුරුත් කිව්වොත් ලස්ස පහක් ලස්ස පහක් ණයට අරගෙන පැනපු එකේ විපාකයේ කියලා කවුරුත් කිව්ව මොකද කියන්නේ? එදාට උනේ ඒක දැනගන්න. අන්න ඒක දැකේ නැති නිසා අනේ මට මොකද මෙහෙම වුනේ? ඇයි මේ දරුවා මෙච්චර මේ අසංවර වුනේ? ඇයි මගේ දේවල් මේ නැති කරන්නේ? මොන කරුණයක්ද මේ? මම මොනවා කළාද? කීකේ ඉන්නේ. ඉතින් පෙර බව දැකලා పూర్වේ නිවාසානුසය ඥාන චතුප වාස ඥාන දිවිච කෙනෙක් ඔතනින් බලලා මෙන්න මෙහෙම කාලයක ඔබ මෙන්න මෙහෙම එකක් කළා පැනලා ආවකොරේ බේරෙන්නේ හම්බුණාද බේරෙන්නේ ඕන් දැන් ළඟට ඇවිල්ලා පුදා වෙලා නැහැ ගන්න දැන් මොකක් කියන්නේ ඇත්ත කාරණේ දැක ගන්න බැරි නිසා මේක කියන අවිද්‍යාව මේ නිසා මොකද අපි ගැටෙන්නේ දැන් මේක ඇත්ත දැක ගන්න ගැටෙන්න දෙයක් තියෙනවා මම පැනලා යන්න හදලා මට මේ සතර ගමනේ පැනලා යන්න බෑ මම කොටු වෙන කොහෙන්ද අද ණය දෙන්නේ නැහැ කිව්ව අනිකන් ඉඩම ගත්තා කෝප්පුවක් ලියලා ගත්තා හිතා ඉන්නා වැඩි හරියි ඒ මගේ පවුලට අරක මැරිලා ඉඳලා ඉතින් අර නෑ ගන්න උපදිනවා වලේ දරුවෙක් ඊට පස්සේ මොකද කරන්නේ ඒකට පොලියත් එකලා ඌගන්න දැන් ඉතින් ඒකට මොනවද කරන්නේ බලපුවම අපි પરම්පරාව ඉවරයි හරි හම්බ කරපුවා ඔක්කොමත් ඉවරයි අපිට මගට බහින්න සිද්ධ කළා අපේ දරුවා මොන අපරාධයක්ද මේ දැන් ඉතින් මෙහෙම දරුවෝ අපි දරුවන්ට කලේ කොහොමද දෙමාපිය යුතුකම් බහිදුකොලේ නැද්ද එහෙම ඉදු කරලා තියෙද්දි අපිට මොකද මේ දෙමාපියන් දරුවෝ මෙහෙම හිඟි කරන්නේ දැන් ප්‍රශ්න කරලා තර්කව කරලා ලෝකෙට පෙන්නන යුක්තිය මේ යුක්තිය මොකක්ද කොතනද මුල? එතන නෙමෙයි මුල. අන්න භව ගණනාක ඈතට බලන්න ඕනේ. යුක්තිය ඈත බලන්න. බලනකොට පේනවා. අද නම් ඔබලා යුක්ති සහගතව කතා කරනවා. දරුවන්ට මෙහෙම කළා, උදව් කළා, උපකාර කළා, ඉගැන්නුවා, ඔක්කොම කරලා දුන්නා. දැන් දරුවා අපිට මෙහෙම කරන්නේ අපි මොනවා කළාද කියන්න පුළුවන්. අන්න දෙමාපියලා කියලාත් බෑ. ඔබ දකින්න ඕනේ. දැන් මේ ක්‍රමයෙන් දැනගත්තාම වැඩිම හරියක් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අපිට උපකාර කළ උපකාර පූර්ව උපකාර කළා වූ පළවෙනි උපකාරයේ හිත වෙලා තියෙන්නේ හැමදාම කාට හරි හැම කෙනාට තම තමන්ගේ දෙමව්පියන්. මෙලෝ මිනිස්සක් ලැබුවා. නැ කය ලැබූ බුද්ධලේ තමා විසින් කළ යුතු ඉහළම උපකාරය. ඒ දෙමව්පිය මුල් කරගෙන පළමුව කරන්න ඕනේ. ඒක තමයි ලෞකික පැවැත්ම තුළ තියෙන ඉහළම උපකාරය කළ යුතු දේ. ඒ වගේම තවත් උපකාර කියලා වරක් ඇතුව කරනවා. උපන්නාට පස්සේ මොකද කරන්නේ? තව තව ඉන්නාට මල මුත්‍රා හොදනවා, සුද්ධ පවිත්‍ර කරනවා, කන්න බොල්ල දෙනවා, කිරි ටික බොනවා, හදාවදා ගන්නවා, අන්නකොට නලවනවා. තවත් උපකාර කට්ටියක් ඉන්නවා. ඒ අම්මා තාත්තා නෝනත් ඊළඟට අපිට ආධාර කරපු පිරිසක්. ඊට පස්සේ මෙලෝ හසලක් දන්නේ නැහැ. යන්නේ ඉඳ දන්නේ නැහැ. පාරේ යන්න දන්නේ නැහැ. වචනේ කියන්න දන්නේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. දැන් ගුරුවරු උගන්වනවා. මගේ කියා දෙනවා. ගුණ ධර්ම කියා දෙනවා. තවත් උදව් උපකාරවරු පිරිස. දැන් මේ අපි දකින්න ඕනේ උපකාර. බෞද්ධයෙක් වෙන්න ඉස්සෙල්ලා ලෞකික වශයෙන් උපකාර කරපු අයට කෘතෝපකාර සැලකීම පළවෙනි තැන තියෙනවා. හැබැයි කෘතෝපකාර දැන් ඉන්න කට්ටියට කළ හැකියි. නමුත් දැන් බලන එකළු මිය ගිහිල්ලා. ආගිය යතක් නැහැ කොහේ ඉන්නවද දන්නේ. මෙන්න මේ වෙලාවේදී ඒ අයට ණය ගෙවන ක්‍රමයක් මේකට කියන කරුණා ශාසනය. ප්‍රඥා ශාසනය වලන්නේ කරුණා ශාසනය වැඩෙන්න ඕනේ. මොකද කරුණා ශාසනයෙන් තමයි සියලුම උපකාරයන් කෘතෝපකාරී ඉහළම කෘතෝපකාරය කරනවා වෙන්නේ. අපිට මේ සංසාරයේ පැවැත්මේදී ලෞකික උපකාර කොච්චර කරලා තිබුණාද? ලෝකෝත්තර උපකාරයකින් ආශිර්වාදයක් කරනවා. ශාසන මාර්ගය තුලින් හිතක් සාන්තිය සල්සලා දෙනවා. ඔය සියලු ලෝක සත්‍යය අතරේ තමයි අපි ඔය කියන ඔය හැම සත්‍යයම ඉන්නේ. අපිට උපකාර කරපු සියල්ලෝම සියලු සත්‍යයෝ කියන ඉන්න කොටු වෙලා. සියලු සත්‍යයෝ කිව්වොත් එහෙම සියලු සත්‍යයන් අතරින් අහකට ගන්න සත්‍යයක්. එහෙනම් අපිට අපිට උදව් කරපු උපකාර කරපු අංශු මාත්‍රයෙන් හෝ යහපත කළ සියල්ලෝම ඔකේ. අපෙන් අවැඩ සිද්ධ වෙද්ද සෑම සියල්ලම සියලු සත්‍යයෝ අතරේ ඉන්න. නම් මේ සියලු සත්‍යයන් කෙරෙහි යම්කිසි සාසන ආශිර්වාදයකින් පැතුමක් පැතුවා නම් ආශිර්වාදයක් කළා. අංශු මාත්‍ර වශයෙන් නැගින ආශිර්වාදයක් අප්‍රමාණයි. බලය අප්‍රමාණයි. අපි කරලා තියෙන අවැඩක් තිබුණාම කො වැඩක් තිබුණා ලෝකේට ඒ සියල්ල ප්‍රමාණයි. ලෞකිකත්වයේ ප්‍රමාණයි. ලෝකෝත්තර ගුණය අප්‍රමාණයි. අප්‍රමාණ ගුණයෙන් කරගත්තා වූ යහපතකින් ලෝකෝත්තර වූ ප්‍රමාණවත් පුණ්‍ය පාප කර්මයක් අපින් සිද්ධ වෙලා තියෙන අවැඩට. කලීතු උදව්වන්ට ප්‍රතිඋපකාර වශයෙන්. ණය ගෙවීමක් කරනවා නම් වන්දි ගෙවීමක් කරනවා නම් ඔන්න ඔය ආශිර්වාදයෙන් කරන්න ඕනේ. මේකට කියන කරුණා සාසනය. කරුණා සාසනය හරියට හඳුනාගෙන තේරුම් අරගෙන අපිට යුතුයකම් කරපුවාට මේ ආශිර්වාදය කරද්දී කරමි. හැබැයි මෙලෝඩි කන්න අත දෙන්න පුළුවන් නැති යටයි ඒක එහෙම කරන්නේ. දෙමව්පිය මෙලෝඩි ඉන්නවා. ඒගොල්ලන් වෙනුවෙන් අපේ උපකාරී උපකාරී කරමින් ඒ අයටත් මහා ආශිර්වාද ලබා දෙන්න ඕනේ. අපිට උදව් උපකාර කරන ඊටාම සුළු සේවකයා පවා තේරුම් අරගෙන. ඌටත් ඒකට සුදෝපකාර වශයෙන් උපකාර කරමින් උදව් කරමින්. අර මහා ආශිර්වාදයෙන් උන්ටත් ආශිර්වාද කරන්න. මෙන්න මේඩිය කරගෙන යනකොට නොපෙනෙන පේන සියලු ලෝකවලම ඉන්න සියලුම කොට්ටාස වලින් අපිට එන්න දින යම් අවැඩක් තිබුණා නම් මොන විදිහෙන්වත් ඒ අවැඩ තිබිච්ච කරන්න බැරි වෙන තත්ත්වෙනේ ඊයේ හිත වේදනා මොකද අපි ණයක වෙලා ඉවරයි. ණයක වෙලා ඉවර වුණා නම් නැවත වාරයක් වුණ අපිට ණයකාරයෝ නෙමෙයි. එහෙනම් ඒ අයකින් අපිට කරදරයක් එන්නේ හේතුවක්. අන්න ප්‍රඥා සාසනය තුළින් අපි නිදහස ලබනවා. හේතෝ විමුක්තියට හේතු වෙනවා. හිත සාන්තියට හේතු වෙනවා. සමාධියට හේතු වෙනවා. සමාධියට බාධක නැති වෙලා සමාධියට බාධක නැති වෙලා කියන පස්සේ සමාධි චිත්තයේ යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා ධර්මාභූතය ලැබෙනවා ප්‍රඥා සාධනෙ පහළ වෙනවා ඔන්න මෙලොවයි පරලොවයි කියන හැමදැනම යහපත කරලා නිවනින් උත්තරී தත්ත්වයටපත් වෙන්න ඔන්න ඔය ක්‍රමයට ඔය ටික දැනගෙන හිරුවත් අපිට පුළුවන්කම ලැබෙනවා දෙමාපියෝ හඳුනා ගන්නවා දරුවෝ හඳුනා ගන්නවා ලෝකය හඳුනා ගන්නවා හිත මිත්‍රයෝ කියන්නේ කවුද කියලා හඳුනා ගන්නවා හතුරු කියන්නේ කවුද කියලා හඳුනා ගන්නවා හැදේ හැද දැනගන්නවා හේතු ඵලයේ දකින්නවා එක දිනකවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ගෙබඳු දෙයක් හටගත්තේ ගෙබඳු දෙය මම කරපු නිසා ඒ කරපියාට වන්දි ගවන දේ එකම මාර්ගයේ මෙන්න මේ සාසන මාර්ගය තුළ ඉන්න සාසන ආශිර්වාදයේ මම සාසනන් ලෝකෙ කටයුතු කරලා ඉන් ජනිත වන පුණ්‍ය කුසල ආශිර්වාදයේ එයාට අනුමෝදන් කරලා පිටපෙත් දෙවන ඒ ආකාරයෙන් එයාට යහපත බදලා ලබා ගන්නා වූ ප්‍රඥා වාසනය. එයි ලබන්නා වූ විදහාක හේතු වාසනාව හේතු ඵල වාසී ලැබෙනා මිසක් කවුරුන් ලබා දෙන්න දෙයක් ලැබෙනවා. අන්නේ ලැබෙනා වූ සමාජීය පිළිදන්න පුළුවන් විලෝදියෝ දැක දැකම පිළිපෙත්. ලබාගෙන සමාජීය දෙයන්නා වූ දහම් මොකටක් හීගෙනකොට. අවිද්‍යාව දුරුලා විද්‍යාව පාල කරමින් ප්‍රඥා පාල කරමින් ප්‍රඥා වාසනය වෙන්න විලෝදියෝ ධානයක් ලැබෙනවා මාර්ගඵලයක් ලැබෙනවා නිවන් සාක්ෂාත් කිරීම සිද්ධ වෙනවා. ඒ ඔයගේ තේරුම අරගෙන ඉවරයි කියන තරග ඉවර ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය ආයි සමුදේ බණ අහන්න දෙයක් නැහැ. පැවැත්මේ තියෙන දුකට ඔතන තේරුම් ගන්නට උතර කියනවා. දැන් ඊට පස්සේ කියන්නේ දෙයක් නැහැ. අරයා ගැහුවා මෙයා ගැහුවා අරයා වැන්නා මෙයා වැන්නා මෙයා වැරදි අරයා හරි. ප්‍රශ්න ඔක්කොම විවිධ වෙනවා. දැන් ඔක තමයි කියන්නේ. හරියට දහම් දැනගත්තට පස්සේ අනුන් ගැන හොය හොයා විවේචනය කරගෙන ඉන්න වෙලාවක් නැහැ. කරන්න දෙයක් නෙක නැති නිසා. තමන්ට තියෙන්නේ ඒකටත් හේතුව දැකලා හේතුවල ඊයටත් යහපතක් කරන ගමන් තමන්ගේ යහපත කළා මිදෙනවා. ඉතින් ඔය ඉතින් දේරුම් ගත්තොත් සමාජයේ ගැළුන්නේ ගැළුවයි මෙරුවයි කියලා ප්‍රශ්නෙකුත් නෑ පහ දුන්නා කියලා ප්‍රශ්නෙකුත් දුන්න දුන්නා පුරාණ දෙයක් නැති යන මැරිලා හැබැයි මැරිලා කියත් අපි යථාර්ථයේ හිටියෝ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය මැද මරණය උගත මේ පංචස්කන්ධ ඉලවවත මේ ගුරුගුරු යථාර්ථය දැකලා පස්සේ මේ ගුණ වෙලා වැහැරිලා කවදා හරි මැරිලා යන ගුරුගුරු ජම්ම මියුටන ඉවරයි කොච්චරද දැන් මේක පෝෂණයකට හැගෙන බලා ඉන්නට වැඩි ඒ වහන්සා මැරිලා ගියා නම් ඉක්මනට ඉවරයි ආයෙත් ඉවරයි පතු දුකේ හිත මල්ලන්නේ නැහැ. ඒක පස්සේ ඉවරයි කියලා. ඉඳලා එනම් මට බාදුනා කියලා හදේ කිනවා. දුන්න කෙනෙක් තුන අනේ මේ පුද්ගලයා ගන්න. සත්ගුණ ඇති පුද්ගලයාට හිංගියක් හිංසාවක් කරලා මහා විනාශයක් වෙනවා. අනේ උඩ විනාශයක් නෙවෙයි. උඩක් කවදාද සත්‍යයේ තේරෙවා. ඒලෙන උත් දෙබඳ හත් ධර්මයන්ගේ වෙන් වෙනවා. උඩ සත්‍යාවෝල කවදා හරි ලැබේවා කියලා ආශිර්වාදයක් කරලා නැල්ලගෙන නැල්ලලා. පස්සේ ඉවරයි. සසල ගමනේ දුකෙන් ඉඳලා. එහෙනම් යාර හතුරෙක් නෑ. කවුරු හතුරක් කරන්නේ? දුසේ හිතක් නෑ. මොනවාට දුසේ? චිත්ත ශාන්තිය, චේතෝ විමුක්තිය නිකම්ම ලැබෙනවා. චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය ලොකුම උපනිෂදය. චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය බුද්ධාන ටිකක් අහනකොටම අවබෝධය පුරුදු වෙනවා. මගපල් ලැබෙනවා. ඉතින් ඔය තත්ත්වෙ සුද්ධ කරගන්න ඕන, ඇලින් නැතුව, ගැටින් නැතුව මුලා වෙන්න. අපි අපිට ලෝකේ මාන්නාකාරකම් හදවන්න, අහංකාර වෙන්න වටිනා මොනවත් නැහැ. යථාර්ථය දකින්න ඕනේ. අරකට සියල්ලම ඉපරණාමයට පත් වෙනවා ගන්න දෙනවා. මම කියලා මගේ කියලා කියොත් මුලාවක් කියලා මම වෙන දවසක් මගේ වෙන දවසක් කිසිම දෙයක නෑ. ආත්මය ඉල්ලගත්තා ආත්මය කියලා පවතින එක ලෝකේ නෑ. ඔක්කොම ගෙවිලා විනාශ වෙලා යන්නේ. එහෙනම් හරයක් ඇටියක් ලෝකේ නෑ කියලා දැනගෙන නිසාර ලෝකයේ යථාර්ථය දැනගෙන අප්‍රමාණ සංසාර ගමන පිටින් ආවින් කියන්නේ. හරයක් නිදියා පස්සේ ඉඳලා හරයක් ඇටියක් හම්බෙලත් නෑ. විදලා තියෙනවා දුක්. හොඳ බලාපොරොත්තු වෙන ආස්වාද බලාපොරොත්තු වෙන දුක් විදලා තියෙනවා. ලැබුවා කියලා උද්දා වෙලා තියෙන බොරුවට ඔක්කොම ගෙවිලා ගින් තියෙනවා. ලැබිච්ච එකක් නෑ. දැනුත් නෑ මතුවලා. එහෙනම් අතරින් වෙලි මිදියා මැරෙන්න. දැනතුමනේ මුක්තිය තව දෙයක් නෑ කියලා දැනගත්තා. ලෝකේ එදත් නැහැ අදත් නැහැ හතුරක්. ඔතනවත් ඇල්ුවේ නැහැ. අල්ලපු දෙයක් නැහැ. ඔබට අත ඉවරයි. පිටිවන කිවිද. ඔතන වදින් තේරුම් අරගෙන ඔය ධර්ම මාර්ගය බලාගන්න. යාපරේ.